සංක්‍රමණාන් සුද්ධ කිරීමකට මේ සතිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත පස්සේ ඉදිරිපත් කරන්නයි කියලා මම විජේ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. අසංගමස පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් පමණක්ම නිවන් දැකිය හැකිද? කරුණාවෙන් මේ පිළිබඳව විස්තර ඇතුව පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. උත්තරේ උ කියන එක විස්තර සහිතව බලන්න ආනාපාන සති සූත්‍රය කියවන්නේ. ඒකේ ප්‍රශ්නට බොහොම ඍජු උත්තරය සර්වචනසේ පනවලා තියෙනවා. ඒක තියෙන්නේ අඟුත් මජ්ක්‍ධිම නිකායේ නම ආනාපාන සති සූත්‍රය. විතර සඳහා ඒ විමසගත්තාම ඒකේ ඇති වෙන්න විවිධ පැති වලින් උත්තර හම්බ වෙනවා. ධන වශයෙන් කියන්න තියෙන්නේ ඔව් කියන එකයි සාධනීය පිළිතුරක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආස්වාස ප්‍රාස්වාසයේ පොදුහා පෞද්ගලික ලක්ෂණ නැවතත් කෙටියෙන් විස්තර කරනමින් කරුණාවෙන් ඉල්ලමි. ධර්මං සරණයි. මම හිතනකට වෙලා ගන්න කොහොමද කියලා මොකද මූල ධර්ම කාරණාවක් ඒක සමහරුන්න බහන අවුල් කරන සුළු වෙනවා. නමුත් කවුරු හරි තේරුම් ගත්තොත් ඒක ලොකු සංනිවේදනය පිළිබඳ ইনফরমේෂන් ටෙක්නොලොජි එක පිළිබඳ හොඳම අනිවිඩෝක ඕක දන්නවනම් පොදු ලක්ෂණ පොදු ලක්ෂණ කවදාකවත් අපි කතා කරන දේවල් සම්පප්පලාප වලට යන්නේ නැහැ. ඔයදී දන්නේ නැත්නම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඉතින් ඒක නිසා දෙක තියෙනවා නීතාර්ථේ නීයාර්ථේ කියලා දෙකක්. බැලු බැලමට පේන එක නීයාර්ථේ කියලා කියනවා. උගාක් කළ බලබලා ඉන්නකොට ඒකේ යට තියෙන අදහස ගම්ම්‍ය වෙන අදහස නීතාර්ථේ බලන්න පුළුවන්. ඉතින් අර බැලු බැලමට අපි සමාජ ජීවත් වෙනකොට ওই නියාර්ථය තමයි ගත කරන්නේ. එකක් කරගෙන හොඳට අහලා බලනකොට ඒ අඩියේ ඊට වැඩි මොකද්ද දර්ශනයක් ගැඹුරක් තියෙනවා. ඉතින් අපි පොදු වැඩවලදී ওই නියාර්ථය ගැන කතා කරන්න ගියාම අර්ධ සත්‍යයෙන් කතා කරා. ඒ නිසා කියන්නේ එක නැක්ක් ඇහෙන එකට වෙන එකක් පත්තුත්තර බාදිනකොට තව එකක්. ඒ නිසා හරි අමාරුයි සංනිවේදනය වෙන්නේ. ඒ සංනිවේදන ප්‍රශ්නේ සඳහා සර්වචන් වාසීගේ ශාසනයේ සිව්පිලිසුම් ව්‍යාපත් කියලා එකක් පෙන්ලා තියෙනවා අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා. ඉතින් අපි මේ සාමාන්‍ය අර්ථ ශාස්ත්‍රය විතරයි අපි දන්නේ. අර්ථ ශාස්ත්‍රය කියන්නේ ලාභය සල්ලි රුපියල් ආර්ථිකේ. බුදුරජාණන්සේ දේශනා කරන අධත්ත පඤ්ඤා අසුචි මනුසා කියලා. මේ අර්ථේ විතරක් සලකලා කටයුතු කරන මිනිස්සු අසුචි වගේ කියනවා. ලෝකේ තියෙන හරියක් තියෙන්නේ රුපියල් ඩොලර්. අර්ථ ශාස්ත්‍රය විතරයි ඒක තමයි මතු පිට පේන්නේ. නමුත් මේ හැම දෙයක් යටම ධර්මයක් තියෙනවා. ඒ අර්ථය ධර්මයේ විනිවිදලා බැලුවොත් අර්ථයේ විනිවිදලා බැලුවොත් ධර්මයේ පේනවා. චිත්‍රයේ විනිවිදලා බැලුවොත් කැන්වස් එක පේනවා වගේ. ඉතින් මේ දෙක වෙන් කරගන්න සුපිරිසින් ප්‍රයපත් වාතන්වාසලා කිව්වම පුන්නමන්තානි පුත්තහමඳුර තමයි. ඒකට දක්ෂ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් පත්කඩ අරගෙන ගිහිල්ලා තන ගහලා වැඳලා. කිනානේ ස්වාමීන් වහන්සේට විශේෂ හැකියාවක් තියනවලු මේ අර්ථ ධර්ම නිරුද්ධ ප්‍රතිපදාන වෙන් කළ දැනගන්න කියලා මම අහලා තියෙනවා සර්වඥාන්සේ පවා අගය කරලා තියෙනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කාරණා දැනගත්තට මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය යමක් දිහා ගැඹුර බලන ක්‍රමය ඉතින් ඒකේ එක දොරටු කවුරුත් වීම තමයි යමක පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය අපි එකට මේක නිදර්ශනයක් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නෙම ආස්වාද ප්‍රසවාසයේ අපි මේ ආස්වාද ප්‍රසවාසයේට හිත ගැනීමටත් සද්ද වේදනා හිතෙලි නැති කිරීමටත් අපි ආස්වාද ප්‍රසවාසයට මානසිකාරය යොමු කරනවා අවධානය යොමු කරනවා දෙවට මතක ඥානට යමකට අවධානය යොමු කරනවා කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම ඒක හරි භයානක වැඩක් අපි එකක් තෝරනවා කියන්නේ අනිත්‍ය ප්‍රතික්ෂේප කිරීමක්. ඒක කවුරු පිළිගත්තත් නැත්නම් ඒක තමයි ස්වභාවය. ඉතින් අපේ හිත යමක් තෝරන්නේ මොන පදනමක ඉඳලාද මොන න්‍යායපත්‍යයටද කියලා ඒ තෝරන කෙනා දන්නේ නැහැ. තෝරන්නේ සාමාන්‍ය තණ්හාමාන දිට්ඨි මත. ඒ නිසා අපි තෝරන හැමදේම අර්ථය තමයි හොයන්නේ අපි. ලාභය තමයි හොයන්නේ අපි. රුපියල් තමයි හොයන්නේ අපි. ඒ තමයි හැදිලා තියෙන්නේ. ඒක නිසා එකක් තෝරීම නිසා අනිත්‍ය ප්‍රතික්ෂේප වීම නිසා අපි එකක් තේරීමේදී විශාල ද්වේෂයක් ඇති කරනවා ධන නැති දේවල් වලට නැත්නම් අන්ධකාරයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්න දේවල් අපි දකින දේවල් ඒකාන්තයෙන් අපිට සුභසිද්ධිය සලසයිද නැද්ද කියන්නත් බෑ. මේ එකක් බැලේ තේරීම නිසා විශාල ප්‍රතික්ෂේප කිරීම නිසා අනෙක් සියල්ලම ගියා ගියාම යාකද්දාකවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරීමේ උපමානේ මොකද්ද කියලා දන්නේ නැති නිසා අපි පුදුමාකාර අතිරණ ගමනක් යන්නේ. ඉතින් මෙන්න මෙවැනි සංකීර්ණතාවයක් තියේදී ਸਰවචනාසි මේ නිමිත්තක් අරමුණක් කමඨානක් කියන එක තෝරන්න කියනවා අපට. ඒ නිසා අපි ආනාපානේ තෝරනකොට ආනාපානේ හිත ගියයි කියලා කියන්නේ සද්ද ප්‍රතික්ෂේප වෙනවා. වේදනා ප්‍රතික්ෂේප වෙනවා. හිතවිලි ප්‍රතික්ෂේප වෙනවා. අනිකුත් අරමුණු අනිකුත් ඇහ කන ජීව නාසය වලින් එන අරමුණු අපි වහාත වීමක් කරනවා. බහාත වීමක් කරනවා. ඒක තමයි මානසිකාරය කියන්නේ. අපි අපකට මානසිකාරය යොදනවා. ඔකට ඉංග්‍රීසි කියන්නේ ඇඩ්වර්ටින් කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් කරන කට්ටිය ඕක තමයි ස්පෙෂලායිස් කරන්නේ. එයා දන්නවා කාගේ අවධානය ඇදලා ගන්නවා. ඇදලා ගන්න මොකේටවත් නේ රුපියල් වලට තමයි. ඩොලර් වලට තමයි. ඉතින් ඒක ඒ මනසයා දැනගත්තට අපිත් හැම වෙලාවෙම අපි මේ දෙයක් ස්වකීයත්වයෙන් නම් එකක් තෝරන ගතිය මගේ පුද්ගලික අයිතිවාසිකමක්. ඒක මගේ මානව අයිතිවාසිකම කියලා මේ තේරීමෙන් තමයි සංසාරයට බැඳෙන්නේ. සතියට කියනවා ගුණයක් විදිහට choiceless awareness කියලා. තේරීමක් බේරීමක් නැතුව සියල්ල දිහා සමස්තයක් වශයෙන් බැලීම අර වැරද්ද මකලා විස මකලා අරමුණු ගැනීමේ ක්‍රමයක්. ඒ වෙනි දේ අපි සත්‍ය පිළිබඳ ඉගෙන ගන්නට Kodwe choiceless awareness, evilly suspended attention, um, non-reaction, unassuming කියලා සතිය ගැන කතා කරනවා. නමුත් මේ සතිය ඉස්මතු කරලා සතිය ඉන්ද්‍රියක් බවට බලයක් බවට උපකරණයක් බවට පත් කිරීමේදී අපි එක අරමුණක් තෝරනවා. දැන දැන දැක දැක ආනාපානෙ තෝරනවා. ඒ මොකද ඒකේ ඒක සාධාරණීකරණය කරන්නේ ආනාපානයේ රාගය ඇති වෙන්නේ නැහැ, ද්වේෂය ඇති වෙන්නේ නැහැ, මෝහය ඇති වෙන්නේ නැහැ, උදාසීන අරමුණ. නමුත් උදාසීන අරමුණ බුදුන් කිව්වේ නැත්තම් තෝරන්නේ නැහැ. අපි තෝරන වෙලාවම රාග දනවන අරමුණ, ද්වේෂ දනවන අරමුණ විතරයි තෝරන්නේ ඒක විචිත්‍ර නිසා. දැන් මෙතන මේ දෙක ප්‍රතික්ෂේප කරන්න ඕන නිසා උදාසීන අරමුණක් ගන්න. ඊට පස්සේ අපි ආනපානට හිත මනස්කාරයේ දුවට පස්සේ බොහොම අර ශබ්ද වේදනා ඉතිවිලි අතරමැද තමයි ආනපානේ මූණට මූණ දාගන්නේ. ඒස ආනපානට මූණට මූණ දාන කර්ම. ආනපානේ ආද කරගන්න කර්ම. උච්චන්න කරගන්න කර්ම. ආසන්න කරගන්න කර්ම. පොදු ලක්ෂණ බැලි පොදු ලක්ෂණ බැලි කරන්න යන්න එපා. ඉස්ලාම කරන්න ඕනේ අසීරු කාර්යය මේ උදාසීන අරමුණක් බුදුන්ගේ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රද්ධාවෙන් සංඝ ශ්‍රද්ධාවෙන් මතු කරලා ඒකේ හිත තියාගෙන ඉන්නේ. ඒ නිසා සර්වචන්ති සතෝ වාස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ පස්සං වාස්ස සන්තෝ කියලා පියවර තුනක් බස්සනවා අර සබ්ද වේදනා හිතුවේ අයින් කරලා ආනාපාන විතරක් මොනට මොන දාගන්න. ඊට පස්සේ තමයි සබ්බකාය පරිසංවේදී අසසිතාමේ තීකති කියලා අර යාලු කරගත්තට ආද කරගත්ත ආස්වාස් ප්‍රස්වාසයේ පේන ලකුණු පුළුවන් තරම් වැඩි වැඩි ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් බලන්න බලන්න ඉත සද්ද වලට දුරන ගතිය අඩුයි වේදනාවල විඳින ගතිය අඩුයි ඉචිල වලට තැවෙන ගතිය අඩුයි අර ආනාපාන නිමග්න වීම ශා ඊට පස්සේ ඒ හරහා නිවන් මාර්ගය ධාතුපරිස්කාරය අනිච්ච දුකනාත්ම මතුවීම සඳහා මේ ආනාපානේ පෙනෙන මතු පිට පෙනුමට වඩා මේකේ ගැඹුරක් තියෙනවා ඒක නිසා දැන් මම දකින්නේ එක මොහොතක් විතරයි. මේක නැවත නැවත ඉන්න අරින්න. නැවත නැවත එනේන වාරේ මේක මොන විදිය විපරිණාමයකට ලක් වෙනවද? මොන විදිය තිබිලා වෙන දෙයක් වඩටපත් වෙනවද? අනිත්‍යතාවයක් පෙන්නනවද කියලා බලන්න නම් දකින්න දකින්න හැම වෙලාවෙම අලුතෙන් බලන්න ඕන. පරණකින් පරණ බලපෑමකින් හිත තත්ත්වගත කරන්නේ නැතුව එන එන දේ එන එන දේ අලුතින් අලුතින් එන එක දිහා බලන්න ඕනේ කහරෙම වීර්ය අවශ්‍ය කරන ජාන. බොහොම ඉක්මනට හිත හෙම්බත් වෙන වැඩක්. බොහොම හිත ඉක්මනට හිත එපා කරන වැඩයි විශාල ශක්තියක් ඕනේ. එනේන වෙලාවේ අලුත් ආනපානයක් විදිහට අලුත් ආස්වාසයක් විදිහට අලුත් ප්‍රසවාසයක් විදිහට බලන්න. අන්නේ බලන වෙලාවේදී අපේ හිත කවදාකවත් පොදු ලක්ෂණය බලන්න බෑ. අපේ හිතේ තරම්ම කල්ප කෝටි ගණක් අවුරුදු වල தත්ත්වගත වෙලා තියෙන්නේ ධර්මයේ පේන්නේ අපිට පේන්නේ මතු පිටදී ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. ඒසක් කියනවා අනපානේ ඉනේන එක අලුත් දෙයක් විදිහට ආධුනිකයෙක් විදිහට ආධිකම්මික යෝගාචරයක් විදිහට බලනද ඒ ඉනේන වෙලාවේ ආස්වාසේ Tamanට දැනෙන ආකාරයේ දැනෙන ආකාරයේ අත්දකින්න ආකාරයේ අත්විඳින ආකාරයේ පුළුවන් තරම් උකහා ගන්නයි කියලා. එහෙම නැත්නම් ඒකම තමයි තිරහකපානම තමයි කියලා අපේ හිත හේබහනවා. නමුත් මේක එන්නේ එක වෙනස් කියන හැඟීමෙන් අනිච්ච සංඥාවෙන් විපරිණාමයට ඉඳ තියලා ඇති නැති වෙන බවට ඉඳ තියලා විනාශ වෙන බවට ඉඳ තියලා බලන්න නම් එනේන දේ අලුත් කියලා බලන්න ඕනේ. අන්න එහෙම බලනකොට ආස්වාසයයි ප්‍රස්වාසයයි දිහාවට අලුත් හැඟීමෙන් නවම හැඟීමෙන් බැලීමට කියනවා පුළුවන් නම් ආස්වාසේ වෙලාවේදී මේක ආස්වාසේ බව දැනගන්න අතර මේක ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් විමසන්න ඕන දාන්නේ කියනවා. ඊට පස්සේ ප්‍රස්වාසය එනවා කලින් දැනුම හිතුවකින් තොරව ප්‍රස්වාසය එනකොට දැන් හිත දන්නවාද මේක ප්‍රස්වාසය කියලා? ආ එහෙනම් මේක ආස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? ආ මේ විදිහට මේ දෙක ගටා බැලීම සංසන්දනය කර බැලීම සාපේක්ෂව බැලීම සඳහා අපි පෞද්ගලික ලක්ෂණ උකහා ගන්නවා. ආස්වාසේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි මම මේ නිදර්ශන කියන්නේ. ආස්වාසේ බොහොම හිමීට ගමන් කරන ප්‍රසවාසයේ සැලි සැලි ගමන් කරනවා. නැත්නම් ප්‍රසවාසයේ හිමීට ගමන් කරන ආස්වාසේ හිමී රයි සැලිය. ආස්වාසේ හිමීට පටන් හයියෙන් ඉවර වෙනවා. ප්‍රසවාසයත් ඒ වගේම නැත්නම් ප්‍රසවාසයේ හයියෙන් පටන් හිමීට ඉවර වෙනවා. මෙන්න මේ විදිහේ මේක ගොඩාක් ලකුණු තියෙනවා මේ පෞද්ගලික ලක්ෂණ බැලීම කියන මාතෘකාවෙන් අර මේක ඇති වටිනාකමක් නැහැ. අපි මුළු සංසාරයක් ඉන්න පුළුවන් මේ එකක්වත් දන්නේ නැතුව. හුස්ම ගන්නකොට අවුරුදු 120ක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේක දන්නේ නැහැ. නමුත් මේ අපි කරන්න හදන්නේ ශබ්ද වසාත බීමට, වේදනාවට කරදර නොවීමට, හිතවිලි ගෙවැදීම නතර කරන්න නම් ආනාපානේ යාලුනාට පස්සේ ඒකේ විස්තර හොඳට හොඳට ඉදිච්ච peer ගෙඩියක් කටට අරගෙන කටස් කටස් ගාලා හපහපා ඒකේ සාරේ බොන්න නම් කටේ තියාගෙන ඉච්චට හරියන්නේ නැහැ. හපන්න ඕනේ. හපන ගමන් දිව හැමතැනම රිංග රිංග අර අලුතින් අලුතින් හැපින නිසා ඇඹරෙන නිසා එන ඕජාව රස විඳින්න ඕනේ. ඒ වගේ ආනපන නිකන් ගෙඩිය පිටින් තියාගෙන ලබයි. ආස්වාස් පස්කල් දෙකර කරුවා. ආස්වාසේ පුළුවන් තරම් කොටස් වලට මැසරේ තියෙනවා. හපහපා කනකොට තේරෙනවා ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස. ඉන්නේ විදිහට එකම අරමුණ දෙකට බලලා ඒ දෙක අතර වෙනස උණුසුම සිසිලස කම්පන චංචල ගති සාමකාමී ගති අවිස්සන ගති ආයාස කර ගති අනායාසයෙන් සිදුවෙන දේවල් මේ ඔක්කොම බලහන් ඉන්නකොට කොච්චර නතු වෙනවද කියනවනම් අපිට සද්ද නැහැ කියලා කයත් අමතක වෙලා මේ ආනපන හොඳට මුණට මුණ දාලා හිටින වෙලාවක් එනවා. ඒක භාවනාවේ ලොකු මේ ලොකු ජයග්‍රහණයක්. ඒක කියන්නේ දැන් කෙල්ලෙක් යාළු කරගත්තා වගේ කියලා කියන්නේ. ඉච්චර කාලේ හැදෙනවා අරේ මේ බැලුවට කෙල්ලෙක් යාළු කරගන්න බැලිවතන ඕකත් කියනවා අම්මත් තානාචාර්යවරු උඹට තේරෙන්නේ නැද්ද මේ වැඩේ කරන හැටි ඒක තමයි මේ කරන්නේ කියලා. හැබැයි කියනවා කාට කාටවත් ඕක කියන්න යන්න එපා. ඒකට බැනුම් අහන්න මේ නරක උදසන කෙනක් වෙන්න නිසා. අනිත් එක නාග මිනිසුන්ට ඔබ ගුණියකුත් නැහැ ඔය කිව්වයි කියන්නේ. කොල්ලන්න කෙල්ලන් නම් තේරෙනවා. ඒකත් මම දන්නේ කොල්ලන්ට හොඳට තේරෙනවා කියලා කෙල්ලන්ගේ කොහොමද කියන්න මම දන්නේ. ඇහැදෙනවයි කියන එක දන්නවද? ඒක තමයි කියන්නේ ඌණට මුණ දාලා තියාගෙන ඉන්නවා කියලා අනපාන. ඊට පස්සේ සමීප ඇසුරට යනවා. සනිබසුන hina වෙනකොට කොහොමද ආඩනකොට කොහොමද පැත්ත හැරෙන කොහොමද ඉදිරියට යන කොහොමද පස්සට යන කොහොමද කියලා ඒ අංග ප්‍රත්‍යංග සියල්ලම දකින්න ඒක කියලා දෙන්න ඕනේ නෑනේ මම මේ නිදර්ශනයකට ගන්න. ඒ නිසා ආනාපානට නටණ්ඩරලා විවිධ ක්‍රමවලට ඉඳලා යන්නේ හැම පැතිකඩක්ම බැලීම කරන්නේ ආස්වාද ප්‍රසවාස සාපේක්ෂව. ඊට පස්සේ අපි ගත්තොත් ඔන්න අපි අපි දන්න ආස්වාදයේ සංසන්දනාත්මක සීතලයි ප්‍රසවාසය ටිකක් කුණුසුමයි. මෙහෙම කියලා අපි අඳුරගත්තට පස්සේ මේ වැඩේට හිත බැස්සොත් ශබ්ද වේදනා හිතවිලි අඩු වුණොත් හිතේ ක්‍රියාකාරකම් සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක මේ අපිට පරිසරයෙන් හම්බෙන සාධක. කය එහෙමම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙනෙහි කරන මනසත් අරමුණු අයින් කරන්න අර මේ මොකුත් නැහැ දැන් ආනපනෙත් එක්ක හොඳට මුණ්ඩක බලහිපාන ක්‍රියාකාරකම් අඩු වෙනකොට මේ ආස්වාසී ප්‍රස්වාසයේ සංසිඳනකොට අර ගොරෝසු ආනපනෙ සියුම් වෙනකොට තේරෙන්න පටන් අර ගන්නවා අර තද උණුසුම් ගතිය සහ තද සීතල ගතිය වෙනුවට උණුසුම සීතල අතරමැද තැනකට ආස්වාසයක්පත් වෙනවා ප්‍රස්වාසයක්පත් වෙනවා ඒ වගේම එකක් වේගින් යනවා අනිත් එක හිමීට යනවා කියන එක අතරමැද තැනට දෙක අතර සම්පූර්ණ අන්තව තීච්ච ගති ලක්ෂණ වෙනස් වෙලා දෙකේම පොදු ලක්ෂණ බාටපත් වෙනවා. පච්චර ආනපන ගෙවිගෙන යනකොට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ අඳුරගන්න බැරි තරමට දෙක සම ඒ වෙලාවට අපේ හිත කොච්චර අපි මායා කරනවද කියනවනම් අපි වාර්තා කරන්නේ ආනපන නැතුවයි කියන්නේ. මොකද මේ දෙකේ වෙනස තියෙන සාකල් තමයි ඉස්ස හඳුනන්න පුළුවන්. එනේ හැදිරීම සංඥා ස්කන්ධෙන් කරන්නේ. දැන් මේ දෙකේ පොදු පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු ලක්ෂණට මත උනහම ආස්වාසින් ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න බැරි වෙච්චාම හිත අරමුණ අතහැරලා ගන්න. හිතට නොතේරිය යනවා. මේක මේක සාමාන්‍ය ඉන්දස්ත්‍රියකට කියනවනම් අපි රතු හාල් ටිකක් මුට්ටියකට දාලා වතුර දැම්මට පස්සේ අපිට කෙනෙකුට පිටාගේ මේ හාල් මේ වතුර කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ හාල් වල තියෙන ඝන ස්වරූපයක් වතුරේ තියෙන දියර ස්වරූපයක් හාල් වල රතු පාට තියෙනවා වතුරේ මොකක් පාටක් නැහැ දැන් මේක ලිපෝර තියලා පැහෙන්න හරියට පස්සේ අර හාල් වල තියෙන රතු පාටයි දියර ගතියයි වතුර කලවම් වෙලා වතුරේ තියෙන දියර ගතිය හාල්ලස් වෙලා කැඳ වුණාට පස්සේ කැඳවල හාල් කියලා ගන්නත් බෑ වතුර කියලා ගන්නත් බෑ හැබැයි දෙකේ සංකලනයක බොරයක් ඉතුරු වෙනවා එතකොට හාල් වල පෞද්ගලික ලක්ෂණ තමයි ඝන බව, රතු බව, ඇගිටි හැඩ තියෙන එක. වතුර තියෙන පෞද්ගලික ලක්ෂණ තමයි ඒකේ දියර ගතිය, පිළිවිද පේන ගතිය. නමුත් දැන් කැඳ උනාට පස්සේ පොදු ලකුණු වලටපත් වෙනවා. රත් උනාට පස්සේ කෙනෙක් කිව්වොත් එහෙම මේක අතරමැද මහා ඉන්ද්‍රජාලයක් තිබිලා තියෙනවා. ඒක හාල් ටිකක් දැන් නැහැ, වතුර ටිකක් දැන් නැහැ කියලා යාට කියතකි නෑ නෑ ඉන්ද්‍රජාලයක් නෑ බලන්න හිටපන් ලිපේදී කරපස්සේ ඕක ක්‍රමයෙන්. අර මේ දෙකෙනාගේ ලකුණු එකිනෙක එකිනෙක හා වුණාට පස්සේ පොදු කැලක් වඩපත් වෙනවා. ආන්නේ වගේ ආසර් ප්‍රසාද දෙක දුවර බලන්න හිටියොත් දෙක ඉස්සෙල්ලා පෞද්ගලික අනන්‍යතාවයට ලකුණු පෙන්නනවා. බලන්න ඉන්නකොට ඉන්නකොට මේ දෙක මැදිහත් වෙච්චාම සීතල බව කියන එකත් ඇති වෙලා නැති වෙලා යන ගතිය තියෙනවා. උණුසුම් එකෙත් ඇති වෙලා නැති වෙලා යන ගතිය තියෙනවා. මේ හැම ලකුණකටම උප්පත්තියක් විපරිණාමයක් සහ නැතිවීමක් තියෙනවා. අන්තිමට බලනකොට එක එක ලකුණු නෙවෙයි පේන්නේ මේවා ඇතිවීම නැතිවීම රාශියක් විතරයි පේන්නේ. ඒ ඇතිවීම රාශිය <coughs> නැතිවීම රාශිය දකින්නකොට අර මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියන අනන්‍යතාවය නැති වෙනවා. අයිඩෙන්ටිටි එක නැති වෙනවා. එවැනි මනසකින් මේ ආස්වාසිය තියෙන්නේ නිකන් ගොඩ දාන හැලියක් වගේ ගොඩයක් විතරයි. එහෙම බලන බැලුවොත් සද්දයක් ඒ වෙලාව ඇතුළට ආවොත් හොඳට සතිය බලව සද්දෙත් ඒ පොදු ලක්ෂණ විතරමයි තියෙන එකත් නිකන් ගොජයක් විතරයි. වේදනා අධ්‍යා බලපුවමත් ඒකෙත් තියෙන කලබිල්ලක් විතරයි. හිතවිල්ලක් තියා බලපුවමත් එීම සතිය ඇති කරගෙන සතියෙන් යුක්තව බැලුවොත් මේ හැම එකම තියෙන කම්පණය වෙන ශක්ති රාශියක්. ඈතක ඉඳලා අසතියෙන් කම්මැලිකමෙන් බැලුවොත් ඒවා මේ ඝන, ද්‍රව, වායු, සීතල, උණුසුම ආදී වශයෙන් කල්ලි බැදෙනවා. කලි වෙනවා පස්සේ අඳුරන්න පුළුවන් වෙන්නේ පොඩි එකම හැඳි ගෑවුනාට පස්සේ එකින් එක වෙන් කරගන්න බෑ. ඉතින් ඒ තරමක් වෙලාවක් ඉවසන්නේ නැති නිසා අපි මේ සංසාරේ ඉන්නේ. අපි අර දකින්න මූලික ලකුණෙම මුණතින්ම මම කියන කෙනෙක් මේ අපේ කෙනෙක් මේක හොඳයි මේක නරකයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක පව මේක පින කියලා කට්ටි වෙනවා. දෙපැත්තට දාපු වෙලාව ඉඳලා හිතේ ආගතිය. හොඳට බලන් හිටියොත් හොඳින් නරක වෙන් කරන්න මොනම ඉලක්කත් නැහැ. එක තැනක හොඳ දේ එක තැනකට නරකයි. එක වෙලාවට හොඳ දේ අනිත් වෙලාවට හොඳ නැහැ. ඉතින් ඒව අවස්ථා මේකට කියන ආවස්තිකයි කියලා. ඒ ආවස්තික බව අපි ඉස්තිර කරගෙන අපි හිතනවා මේ හොඳ උත්තර දිවට දකුණු දිවට නිරක්ෂේට උදේටත් හැන්දාවටත් හැමතැනම හොඳ කියලා. එහෙම ගන්නෑ. හොඳකට කොහොමඩක්වත් ලෝකේ ජීවත් වෙන්න බෑ නරක නැතුව. නරකට සාපේක්ෂව තමයි හොඳ ජීවත් වෙන්නේ. නරකට කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ හොඳක් නැතුව. ඉතින් ඒ නිසා මේ හොඳ ඕනේ නරකෙපයි කියන හදනවා කියන්නේ සතේ කාසියක් කරගෙන රජිනිගේ මුණ තියෙන පැත්ත මට ඕනේ පොල් ගහගත්ත එපයි කියනවා. කාසියක් කිව්වහම ඒක පැත්තක් ගන්න බෑ අනිත් පැත්ත නේතුව. ඉතින් මේ දෙක වෙන් කළා දැනගන්නවා කියන එක පෞද්ගලික ලක්ෂණම කාසියකට මේ දෙකම තියෙනවා කියනකොට පොදු ලක්ෂණ. ඉතින් අපිට මෙතෙක් කල් අපි මේ මතු පිට දේවල් වලින් තමයි මේ ලෝකායත විශ්ේ දිව්වේ. තාමත් දුවන්නේ එහෙමයි. එකම නැවත නැවත පරිශන කරනකොට කවදාකවත් ඒකම දකින්න හම්බෙන එක පොඩ පොඩ පොඩ විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙච්ච ඔක්කොගෙම තියෙන්නේ මේ ඇති වෙනවා නැති වෙන්නයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ නැති වෙන්නයි. ඇති වෙන්නේ නැති වෙන්නයි කොයි එක ගත්තත් එච්චරයි. ඉතින් ඒක දැක්කට පස්සේ මේ දේවල් පිළිබඳ ඉගෙනීම උනන්දුව ඒ සඳහා ඇති ධෛර්ය සම්පූර්ණයෙන්ම මත ගෑවිලා යනවා. ඒ ඒ පොදු ලක්ෂණ දකින්නකොට ඕනම කෙනෙක් හේ බානවා. කිසිම රසයක් නැහැ. කිසිම වෙන්කොට හඳුනා ගන්න ලකුණු නැති වෙච්ච ගමන් ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් හොඳ හොඳ කැමමේසක ආහාරවල වර්ණ වෙනස්කම් තියෙන්න ඕනේ, ගඳ වෙනස්කම් තියෙන්න ඕනේ, රස වෙනස්කම් තියෙන්න ඕනේ, පෝෂණ පදාර්ථ වල වෙනස්කම් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම තියෙන ආහාර වේලක් අපි කනකොට අපි රසත් විඳිනවා, සුවඳත් ලබනවා, පෝෂණ පදාර්ථත් ලබනවා. ඒ ආශාවෙන් කරනවා. එතකොට අර මේක මේ දේ මේ දේ මේ දේ වෙන් කරනවා. කාල වමන කෙරුවයි කියලා හිතන්නේ. ඒ වමන දිහා බලනකොට අරකම තමයි. කොච්චර අසෝබරද කොච්චර ලැජ්ජයිද ඒක දැන කියන්නේ. කැම මේස කැම ටික තියෙන තාක්කල් ඕන රජෙකුට ඇවිල්ලා කියතයි මෙන්න කැම මේස ඇවිල්ලා කන්නේ. වමනයක් දැක්කොත් එහෙම කිව්වොත් මේකත් ඒකමයි. ඒ ආහාරම මේක පොඩ්ඩක් අර බලන්න කියලා. මොකද වෙන්නේ? ඒක දඬුවමක් වෙනවා. ඒක වස් විලිලැජ්ජාවක් වෙනවා. නින්දාවක් වෙනවා. ඒ නිසා මේ ආහාරය පොඩ්ඩක් පරිණාමයටපත් වෙනවා. කටට ගිය ගමන් ඉඳුල් කියනවා. අතට ගාව ගමන් ඉඳුල් කියනවා. කටට ගිය ගමන් වෙන නමක් කියනවා. බඩට ගියව වමනේ කියනවා. පල්ලෙන් ගියව තව නමක් කියනවා. ඒක ගැන කතා කරන එක අශෝකරයි. මේසේ තියෙන එක ගැන කතා කරන එක හරි නම්බුකාරයි. මේ පද්ධතිය ගැන බුදුහාමර ගැන ඔක්කොම එකම දේ තමයි කියන්නේ. ඉතින් අපි හරි මේ ශිෂ්ටාචාරයෙන් අපිට පෙන්වන්නේ කණ්ඩ ඉස්සලපත් ගැන තියෙන ආහාර වේස ගැන තියෙන භෝජන සංග්‍රහය තමයි. අස ගෑවට පස්සේ, කටට හැපුවට පස්සේ, බොක්කර ගියාට පස්සේ, පල්ලෙන් ගියාට පස්සේ ඒව සිස්ටර් එක. ඒක කතා කරන්න බෑ කියන්නේ. නෑ ඒකම බාතික තමයි. එසම මේ පරිණාමයේ දිගේ බැලුවත් අච්චර බුදුන්ස් කියනවා මේ තරම් රජෙකුට දෙන්න පුළුවන් ආහාරයේ අතේ ඇඟේ ගෑවිච්ච ගමන් පූති කායක් වඩපත් වෙනවා. ජරාවක් වඩපත් වෙනවා. ඒහෙව් ශරීරයක් නෙවෙයි. අත ගෑවොත් ආය කාටවත් ගන්න බෑ. කියලා ටිකක් වටනොත් ආය කාටවත් පාවිච්චි කරන්න බෑ. අම්මගේ එක නම් අපි කනවා කටෙන් ඇදගෙන. කටිදස හොඳට මතකයි අම්මා බුලත් එක ආට පස්සේ අපේ ඊළඟට කනවා මොකද බුලත් කියලා පැංගි නිසා අපිට කන්න බෑ. අම්මා කාලා පදාන් වුණාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් හැම කෙනාටම අම්මා වගේ සලකන්න බෑ. නිසා පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් ආහාර වලට වෙන දේ බලන්න. ඒ වෙනත අපි හඳුප හඳුමට හඳුම් වලට ගැංගේ ගෑවිලි ගම පිලි කියන නම ගන්නෙ. පිලි කියලා කියන්නේ කාගෙන ඇඟක ගෑවිච්ච එකක්. පාවිච්චි කරපු එකක්. තව කෙනෙක් පාවිච්චි කරන එක පවුල නම් ගන්නවා. ඕනම දෙයක ඒ පොඩ්ඩක් ගෑවිච්ච ගමනක විපරිණාමයටපත් වෙනවා. මේ වාතයේ එළියේ තියෙන වාතය ඇඟ ඇතුළට ගිය ගමන්ම කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා එළියට පිට කරන්නේ විසක්. ඒක කියන ජනවාදය කියලා බුදුහාමුදුරුවෝ. කැලේ තියෙන විජනවාදය. කවුරක්වත් ප්‍රසාර කරපු වාදයක් නෙමෙයි තියෙන්නේ අලුත්ම අලුත්. ඒ තමයි අන්තිම සුඛෝභෝගී දෙය. නගරේ තියෙන ජනවාදය. කවුරු හරි ප්‍රසාස කරපු එකක්. ඒ නිසා ඒ ජීවත් වෙන්න වෙන්නේ පරණ පවකට තමයි. කොහොමද මේ මම විස්තර කරන්නේ මේ පුද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ වල බලනකොට අර විවිධ වර්ණ සංකල්ප සහිත ආහාර වේලකුත් අනබු බක්තිකකුත් කාල බිම දාපේක්කොත් වමන කරපේක්කොත් බඳනලක් වෙච්ච වෙලාවකොත් අසුචි චික්කුත් ගත්තොත් මේක පිළිබඳව අපේ ආකල්ප වල වෙනස පොඩ්ඩක් බලන්න මොන තරම් වෙනස් වෙනවද කියලා නමුත් ඒකේ කොටසක් අපි හොඳයි කියන කොටසක් අපි හොඳ නැහැ කියන ඒ නිසා ධර්මයට යනකොට මේ මුළු පද්ධතියම මුලැමැදාග එක හිතින් බලනවා ඒත් අන්තිම වෙනකොට මොන කෑමක් කෑවත් අන්තිමට කහපාටින් එළියට යන්නේ කක්ක කහපාටයි කනකොට නම් බීට්‍රූට් එක පාටක්, කැරට් එක පාටක්, පිපිඤ්ඤා එක පාටක් එක එක ජාතින් එළියට ගියාම ඔක්කොම තනි පාට. එකම ගඳ. අයි කියයි මොකක්ක ගඳ දැනන්නේ. එකම පිළිකුල තියෙනවා. අපි ඕන පද්ධතියක ඉවර වුණාට පස්සේ බලනකොට ඒකේ පටන් ගන්න සෙනෙහස ආලිත් ආලිසම ආලවට මොකක්වත් නැහැ. අපි වෙලා දින පටන් ගන්නවා මංගලයි කියලා වරන් තියෙනවා හොඳයි සුඛයි සුබයි. අවසානයේ ආමංගල්‍යයි ජරාවයි අසුචි කියලා. මොකද මේ එකම පෙරලිය එකම දේ පොඩ්ඩයි පෙරලෙන්නේ. ඒක තියා ගැලීමට අපිට නෑ එකක් දිහා දිගට බලන්න. අපි කරන්නේ අරමුණේ අරමුණට පැන පැන යනවා. මත වෙන මත වෙන එක බලනවා මිසක් ආ. එකක් කරනකම් බලන්නෙත් නෑ. ඉවර දිහා බලන්නෙත් නෑ. ඉවර දිහා බලනකොට ඒක අවමංගල්‍යයක් කියනවා. ඒක නරක දෙයක්. කර්මයක්. පරණ පවක් කියලා කියනවා. ඉතින් සබා පෞද්ගල ලක්ෂණ සාපෝත් ලක්ෂණ බලනකොට පුද්ගල ලක්ෂණ හොඳටම ඉගෙන ගන්න කියනවා 100 100ක් වගේ. ඒකට විපරිණාමය බොහෝම සීක්‍රට් වෙනවා. ඒකට පේනවා ඒ ඒ Taman ඇඳගත්තු චිත්‍රය තව කෙනෙකුට කියන ප්‍රමාණයට ඉස්සලා වෙනස් වෙලා ඉවරයි. කොයි එක වෙනස් වුණත් අන්තිම නම් එකයි. කොහෙන් පටන් ගත්තත් අවසානයේ තියෙන්නේ මේකේ කියන්නේ ටික ඔක්කොම දැකපු දවසේ මේක මේ කෑල්ල ඕනේ මට මේ කෑල්ල ඕනයි කියපයි කියන්නේ දෙයක් නෙමෙයි කොයි එකද එකම ස්වභාවය තියෙන. එහෙම නැත්තම් මේක මගේ ෆේවරිට් එක මේක මම කැමති නැති එක මේ මගේ කැමති පාටි එක මේක විසුද්ධ පක්ෂය කියලා තේරිල්ල තියෙන පටන් ගන්නකොට විතරයි. ඒ නිසා අපිට අර මුළු එකම දැක්කාට දැකලා මුළු එකම කලේ නීතාර්ථ නීයාර්ථ දෙකම දන්නවනම් මතු පිටාර්ථය ඇතුළයි ෆේස් වැලියු එකයි ඩෙප්ත් එකයි චිත්‍රයේ කැන්වස් එකයි මේක මෙච්චර ආතති ගන්නන්න මේක මෙච්චර රණ්ඩු කරලා අර කාලේ මට දීපන් කියන්නේ දෙයක් නෑ කොයි එකෙත් තියෙන එකමයි ඒක තමයි ඔය choiceless awareness කියන වචනයෙන් පෙන්නට ගන්නෙ නැත්නම් evenly suspended attention අපිට අපි කොච්චර condition වෙලා තියෙනවද කියනවනේ ඒක දකින්නකොටම හොඳයි නරකයි සුභයි අසුභයි පාවර් පින හරි වැරදි කියලා මේ දෙකට ඇදලා යනවා ඒක අපි හිතන අපේ උරුමයක් කියලා ඒක අපි හිතන අපේ පෞරුෂත්වය කියලා ඒක අපි හිතන අපේ රුචිකත්වය කියලා නම එතනින් තමයි සංසාරේ ගැට ගැහිලා සිද්ධ වෙන්නේ ඉතින් සම මේ නීතාත්මීයාර්ථ දෙක පෞද්ගල ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන එක ඒක හරි දර්ශනයක් ගැඹුරක් තියෙනවා ඒක තමයි ඔය මහසි සිස්ටම් එකේ තියෙන ඉතාමත් වැදගත් කොටස මේක හොඳටම වර්ධනවා හොඳටම කියනවා යමක් හොඳට යමක් විනිවිද දකින්න ඒක තියෙන හැම ලකුණම බලපං. හැබැයි ඒකට ගොඩක් දේවල් බලපලා ඉන්න බෑ එකක් කරගනි. අරගෙන බලපං අන්තිමට ඔබට තේරෙන්නේ මේ එක තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඒක දැන් සයන්ස් වල කියන හෙලෝග්‍රැෆික් ෆිලොසොෆි කියලා everything represent one and one represent everything. ඒ සබුද්ධ ජානසිකන ඔක්කොම හදාලා හදාගෙන ඉන්න බෑ එකක් කරගනි. අන්න ඒක සම්පූර්ණ විවිධ බලන්න බලුවට පස්සේ හරහා බලන්න පුළුවන් විපස්සනා කියන්නේ ඒකයි. බලනකොටදී එහා පැත්ත බැලුව කොයි පැත්තෙන් ආවත් පොදු ලක්ෂණයකින් ඔක්කොම තියෙන ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ඒ සංස්කත සංකත ලක්ෂණය ෆ්ලක්ස් එකක් තියෙනවා. කොයි එකක් පටන් ගන්න ඒකේ. ඉතින් ඒකට ගියාට පස්සේ ඒ කෙනාගේ ටෙන්ෂන් එක බහිනවා. ටෙන්ෂන් එක පවත්න්න නම් අර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය. අරකට වඩා මේක ඕන කියන ගතිය ඉන්නේ නැහැ. තමයි ඒකට නිදිමත එනවා. ඒක කම්මැලි වෙනවා. ඒකට ඒකාකාරී වෙන ජීවිතේ. ඒකට බයලෝන ගතියක් යනවා. ඒකට මේ රසස්වාදේ නැති වෙනවා. මොටිවේෂන් එක නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරන හුඟ දෙනෙක් එතෙන්ද ගිහිල්ලා තියෙනවා. ඒක භාවනා වැරද්දක් කියලා හිතලා එහෙම නැත්නම් මේ අරමුණේ වැරද්දක් කියලා හිතලා සතිය නැතුණයි කියලා හිතලා සමාධිය නැතුණයි කියලා අපි වෙන වෙන අරමුණු දිගේ යන්න අර කොහෙන් ගියත් ඔතෙන්ටම තමයි කරේ කියලා එන්නේ. ඒ නිසා සුත්තමේ ඥානෙ නැතුව භාවනා කරන්න ඉස්සලා හෝ පස්සේ භාවනා කරනකොට ප්‍රතිඵල ලැබෙන්න ලැබෙන්න වැරදුණයි කියලා හිතෙන්න ඉඩ තියෙනවා. සුත විඥානෙ තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක සරේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක මේ මේ අනුපුප ශික්ෂාවට දාලා කලපලා බලනකොට මේ මෙච්චර කල් ප්‍රතික්ෂේප කරාට මේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ භාවනා හරි පැත්තක් නේද කියලා වෙනසක් ඇති වෙනවා. මට සාධාරණ දැකයක් තියෙනවා මේ කියපේක හරි තේරුණාද කියලා ඒක පුද්ගලික දුර්ලභම තේරුම් නැත්නම් නැවත නැවතත් අපි අහලා මේක සුද්ධ කරගත්තේ එකක් කරනවා නම් තියෙනවා. මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේක සම්බන්ධව ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ දීපු පොතක් තියෙනවා. ඒක ඉංග්‍රීසි සිංහලෙකුත් මම සිංහලට පරිවර්තනය කළා දැම්මා. හරි බෝරින් එක. හරිම ෆිලොසොෆි එකක් කතා කරන්නේ. හරියටම පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ. ඒවා එකින් එකට එකින් එකට සම්බන්ධ වෙන හැටි ඒ සූත්‍රයෙන් නෙවෙයි අටුවාවෙන් අරන් තියෙන්නේ. කාටද අවශ්‍ය නම් මට ඒ මොනවද කියන්න බලන්න. ඒ පොතේ PDF එකක් පියාන හතට හරි කාට දෙවන්න පුළුවන්. ඒ පොඩ්ඩක් කරන ස්ටඩි කරලා බලන්න. අපි මේ ත්‍රි පිටිපස්සේ මොකද්ද වෙන්නේ නැතුව මේ පේන ටික බලලයි මේ ඔච්චරලා කතා කරලා තියෙන්නේ. නමුත් ත්‍රි පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේ තමයි අපි විපස්සනාය බලන්නේ. ඒ දේ නාඩගම යන ගමන් නාටකම හරහා බලන්න ඕනේ මේ කොහොමද වෙස්ටර්න් නිල්ල කරන්නේ කොහොමද තිර යහපැත්ත මේ නටවිල්ල නටවන්නේ ඊට පස්සේ තිරයට ආවට පස්සේ ෆ්ලෑෂ් ලයිට් දාලා කරන සෙල්ලමයි පිටිපස්සේ තියෙන ටික බලපුවාම ඒ කියන්නේ ෂෝකේස් එකේ තියෙන කැමරා මුස්ලිම් කඩේ පිටිපස්සට ගියාමයි දැකලා තියෙනවා කන්නේ එහෙමනම් ඉස්සරහ තියෙනවා අර පිටිපස්සේ තියෙන ගවරවල දැක්කනම් මුස්ලිම් කඩේකට ගිහිල්ලා ඔය ජී තියෙන සුවඳ අගය කරන එකක් නැහැ ඒ තම්බි කැමතිත් නැහැ පිටිපස්සට යනවා දකින්න. දැන් මොණ්ඩ නටනකොට මොණ්ඩ කැමති නැහැ කියනෝනේ පස්සෙන් බලනවාට. මොණ්ඩ නටනකොට මොකද වෙන්නේ? එක පුලියේ. ඉතින් ඕක කැමති අර ඉස්සරහා බෙල්ට් එක මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරකට ඒ පැත්තේ ඉඳ ඔය බලන බලන්නේ කරන්නේ හැදේ බලන මිසක් කවුරු හරි පිටිපස්සෙන් ගිහලා බැලුවොත් අලිය අජීවයි. නටන්න නැතුව හිටියනම් ෂෝක්. ඕන තැනක පුම්බන්න හදනවා නම් ඕන තැනක මවාපාන්න හදනවා නම් පොඩක් නටනකම් බලහන් ඉන්න. එයා එක ෆැසට් එකක් තමයි පුම්බන්න හදන්නේ. ඒ පුම්බන්න හදනවා කියන්නේ පිටිපස්ස වහන්න හදනවා. මැජික් කාර්ය කවදාකවත් කැමති නැහැ පිටිපස්සට යනකොට. ඔක්කොම ස්ථිර කරන ස්ටේජ් එකේ ඉස්සරහ කට්ටිය ඉන්න තාක්කල් එයාට ඕනේ අස්පන්දුවක් කරතයි. පිටිපස්සට ගියොත් ඉවරයි. ඒ නිසා හැම මර්මස්ථාන තියෙන හැම එකෙම වැන්ටේජ් පොයින්ට් එකක් තියෙනවා. ඒ මර්මස්ථාන කියලා බැලුවොත් ওই නාලකම නැහැ. ඉතින් ඒක බැලුවන් පස්සේ මේ අර මැජික් එකේ තියෙන මැජික් එක නැති වෙනවා. ඉතින් අපි හිතන ඕනේ නැති සල්ලි කියපු එකක් මොකක්ද? ත්‍රිල් එකක් තියෙනවා නම් ඉස්සරහ හිටලා තමයි බලන්න ඕනේ. පස්සේ කියලා බැලුවොත් මැජික් කාර්යය කරන බොරුවත් මගේ මොකටද? සල්ලි දුන්නේ කාටද? මොකටද සල්ලි දුන්නේ කියන එක තේරෙනවා. ඒ නීතාත්මීය අර්ථ දෙක බැලුවට පස්සේ කුමන නැටුම් කෙලි කවට සිනාදා કોઈ විජය පටන් පටන් අරගත්තත් ඔච්චරම තමයි. ඉතින් ඒක නිසා සසස්වාදයේ තියෙන කට්ටිය සාහිත්‍ය රසය දන්න කට්ටිය අගරු කරන කට්ටිය උර කැමැතිත් නැව කතා කරනවා. මේ ලස්සන ලස්සන වශයෙන් තියාගෙන ඉන්න කෙනා ඒකට ෆ්ලෑෂ් ලයිට් ගහගෙන අල්ලගෙන බල බල ඉන්නවා. පිටිපස්සෙන් ගිහලා බැලුවොත් අජීවයි. පෙරයිලා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගත්තොත් මෙනෙහි කිරීම දිගටම කළ නොහැකිය. වරින් වර බෙල්ල ඉදිරියට නැමෙයි. නැවත කෙලින් කළද එසේම සිදුවේ. නින්දකට වැටෙන්නාසේ බෙල්ල පහත් වේ. නමුත් නිදින තිබව හැඟේ. කරුණාකර පාදා දෙනු මැනවි. සිරුවන් සරණයි. මේ විස්තරේ නින්දට සාපේක්ෂව මෙනෙහි කිරීමට සාපේක්ෂව බලන්න එපා. මේ මිනෝට ආනාපාන මොකද වෙන්නේ කියලා බලන්න ඒක තමයි පෙන්වන්න ඕන දේ. දැන් මේ විස්තරය මගාරිනවා බලනකොට ආනාපාන දෙන්නේ ඉවතේ හොයි කියනවා මෙනෙහි කරනව නැහැ කියනවා අනම්මනම් කතා කරුවට අපේ හිත එකිනෙක දෝෂයක් නෙමෙයි මේ මේ අවශ්‍ය දේ ක්‍රොනොලොජිකලි ක්‍රමෙන් ආනාපාන මොකද්ද වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම වළක්වනවා ප්‍රශ්නයක් ඇහුවත් එයා යන්න කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා අනේ ඒකට ගිය දවසේ මේ මේ කතාවේදී මූලික තේමා වෙන්න බහන මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න බලපුවම ඔය නිදිමතක් නැතු වෙනවා. මෙනේ කිරීමත් අවශ්‍ය වෙලාදී හැලෙනවා. හැලුණාට පස්සේ නේ ආනාපාන විස්තරේ පේනවා. ඒකට ආනාපානයේ විපරිණාමයේ රූපාන්තරණේ ටිකින් එක ටිකට මාරු වෙලා යන හැටි පනමල අධ්‍යා බලන්න පනමල පොලසක් වෙලා පොලසේ කොස් වෙලා කොස් කීරි ඇදිලා ඉදිලා වැල වෙලා යන හැටි බලන්න පුළුවන්. ඒක නෑ ඒ තොරතුරු දෙන්නෙම නෑ. ඒකයි මේ කමඨාන් සුද්ධ කිරීම නැතුව භාවනා කරොත් අපි වෙන නැරේ බල්ලේ කතා කතා කරගෙන ඉන්නවා. අවශ්‍ය මාතෘකාට කිව්වොත් ඒක දන්නවනේ මේක දන්නවනේ මට ඕනලා දෙන්නේ නැති වත් නැති කරන්නේ. මට ඕනලා තියෙන්නේ මේ පිම්බි මේ මෙනේ කියලා කතා කරන්නේ. ඉතින් කමඨාන් සුද්ධ කරනවා හරි ඔක්කොම හරි මොකද ආනපාන දුන්නේ. ඒක තාම බල්ල නැම හෙට කියන්නම් කියන්නේ. වැරද්දන්නේ ඕනම කෙනෙක්ගේ හැටිමයි ඒක. ඒක නිසා නැවත නැවත සුසාවිලි කියලා කතා කරනකොට නඩුවට සාපේක්ෂව කතා කරන්නේ. අදාළ නැති කතා කරොත් සඳු කල් දානවා. ඒ නිසා ආනාපාන වෙන විපරිණාමය බලන්න කිව්වොත් දවස් 7කට වැඩි භාවනා කරන්න වෙන්නේ. අපේ හිත පුදුම විදියට එකෙන් පිටපයින්නවා. අදාළ මාතෘකාවට කතා කරන්නේම නැහැ. ඒ නිසා අපිට හරි පොදු ඊර කරලා දෙවටක් දිගේ තල්ලු කරගෙන යනවා වගේ. අද නිින්දෙන් ඉස්සලාන බණ කරනකොට ආට පස්සේ කොහොමද? මෙන්න කරන්නේ ඉස්සලාන බණ කරනකොට පස්සේ කොහොමද කියන කතා කරන්න ඕන අනපාරණ සාපේක්ෂව පමණයි. ඒකට වැඩි දුර යන්න දෙයක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ මම බුද්ධානුස්සති මෛත්‍රී භාවනාව හා ආනාපාන සති භාවනාව අනුපිළිවෙලින් වඩමි. වරික ආනාපාන සති භාවනාවේදී හිස දෙපැත්ත තදවීමක් සහිත ආස්වාස ප්‍රාස්වාස කිරීමේ පහසුවක්ද සමග ක්ලාන්ත ගතියක් දැනුනි. මේ අවස්ථාවේදී සතිය අරමුණේම තිබුණු බව දනිමි. පැයකට වඩා කාලයක් ගත වී තිබුණි. මෙසේ වන්නේ ඇයිද කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සර්වන් සරණයි. ඒ අතර මේ ආනාපාන දිගේම හිත පාස්සගෙන ගියොත් ඒ අතරමැදදී සුබ ලකුණු අසුබ ලකුණු රාශියක් පහළ වෙනවා. ඒක අහවල් එකට පස්සේ අහවල් එක එනවා කියලා එකක් නැහැ. දල වශයෙන් සමානකමක් තියෙනවා. එකයි තියෙන්නේ ඒ පේන හිත තද වෙනවා ක්ලාන්ත ගතියේදී ආනාපාන පවත්වන්න පුළුවන් බැරි. පවත්වන්න පුළුවන් නම් භාවනා ඉදිරියට යන්න පුළුවන්. තමන්ට ඒ ඒ තියෙන ප්‍රභවය තියෙනවා. ඒ පේන එක ලොකු වෙලා නැත්නම් ඒක බාධා වෙලා ආනපන කරගන්න බැරි නම් විතරක් ඒ ස්තත ගතිය මෙනෙහි කරලා අපි ඒකට ද්වේෂක් ආවනම් මෛත්‍රියෙන් ටිකක් පිළියම් කරනවා ආසාවක් ආවනම් ඒ මතුවෙන දේ අතරමැදි හම්බෙච්ච දෙයට ආසාවක් ආවනම් ප්‍රතිකුල් භාවනාව දාලා පොඩ්ඩක් ඒක ෂේප් කරගෙන ආයත ආනපනට අනේක කරන්නේ ඒ නිසා අතරමැදි කොයි දෙයක් හම්බෙන්න පුළුවන් ඒක බාධා කරන දෙයක් ගමනට සම්පූර්ණ හරස් කපන තෙක් ඒ බාධා වෙන්නේ ඉස්සලා නපන්නේ කොහොමද ආට පස්සේ කොහොමද දැන් හැඩවතුල මාරු කරනවා කොයි එක මාරු කරාද ඒක භාවනාවේ තියෙන වෙනස්කම මොකක්ද කියලා බලන්න බලන්න ගියොත් මේ භාවනාව හොඳට සිද්ධි බහුල වෙලා අර පත්තලිය හොඳට ගොජ දාලා ඉතිරන වගේ වෙලාවක් වෙලා තින්ච අර කාය ආශාව සහ ජීවිත ආශාව වැඩි වුණොත් අම්මෝ මේකෙන් අවිල මොනවා වෙයිද නැහැ කියලා ආනපන පැත්තක දාලා අර විශේෂකම් බඩ එකක්ම ලොක් කරගන්නවා බලන්න තියෙන එක දරන්න පුළුවන් නම් වේදනාවක් නම් දරන්න පුළුවන් නම් සද්දයක් නම් මට ආමන්ත්‍රණය කරන්නේ නැද්ද වෙන කාටද කියලා බලන්න හිතවිල්ලක් නම් බලන්න මම හිතලා ගත්ත එකක්ද ඉබේ ආපෙවද දරන්න පුළුවන් නම් ආනපනදි කියන්නේ ශබ්ද කොච්චර තිබුණත් මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ ආනපනදි කියන්නේ හිතවිලි කොච්චර තිබුණත් හිතලා ගත්ත එකක් නෙවෙයි නම් ආනපනදි කියන්නේ මේ තරමකදී හම්බෙන දේවල් වල නතර වෙන්න ගිය ගමන් අපි ටැග් ගහනවා භාවනාව ජේසුලි වගේ කරකිනවා. භාවනාව බාධා බාධා බාධා වල ඇත්ත දරා ගන්න පුළුවන් මට්ටමකදී ඉදිරියට යෑම තමයි යෝගාවචරයේ වීර ගතිය. සූර ගතිය, ධීර ගතිය. ඒකෙන් තමයි පණ්ඩරේ වැඩි වෙන්නේ. ඒකෙන් තමයි ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ. ඉතින් මේ ඇත්තටම භාවනා දියුණුවේ තියෙන අභියෝගතා පරීක්ෂණ. අභියෝගතා පරීක්ෂණ ගන්නතෝ පස්ස ගන්නවයි කියලා කියන්නේ තරංගයේ දන්නේ නැති කෙනෙක්. ස්පෝර්ට්ස්මන්ෂිප් එක නැති කෙනෙක්. සෝ බාධා වැඩි වෙනවා කියන්නේ භවනා දියුණු වෙන්න හදනවා කියන එකයි කියන්නේ. ඒක දැනගත්ත ගමන් ලොකු අධිෂ්ඨාන ශක්තියක් කරනවා ඊට වැඩි බාධාවක් එනවා. ඒක දැනගත්තාම ඊට වැඩි අධිෂ්ඨාන ශක්තියක් කරනවා ඊට වැඩි ලොකු බාධාවක් එනවා. අන්තිමට ගිහිලා මරණය අත්දැක දවසට පහුවෙන්ද තමයි ලෝවන්නේ. අමෘතයට යන්න ඕන නම් මෘතේ හරහා තමයි යන්න ඕන. එනිසා මේ කැසට කිමිසට බය වෙනවා නම් ඉතින් බරපතල දෙයක් හම්බ වෙන්න එකක් නැහැ. ඒක ජය ගන්න ජය ගන්න තියෙන මේ ඔක්කොම නිකන් හරපද්ධතියක් නැතුව නිකන් අපි බය කරන දේවල්. හරහා යන්න ගියාම ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඒ නිසා දරන්න පුළුවන් නම් ඉදිරියට යන්න කියන එකයි දෙන්න තියෙන අවවාදය. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ සිටින විට භාවනාවේ කියවෙන පරිදි ආස්වාසය ප්‍රාස්වාසය දිග කොට බව සියලු ආස්වාසයන්ගේ ප්‍රාස්වාසයන්ගේ විවිධ බව ඒ සියුම්මේ ප්‍රකට නොවී යාම හරිම අපූර්වත්වයක් ගන්නවා ප්‍රායෝගිකව මේ අත්විඳින විට හරිම ආශ්චර්යයි මෙය මෙහි පැමිණීමෙන් මාලද ඉහළම ප්‍රණීතතම අත්දැකීමයි දර්වන් සරණයි නමුත් මම එකක් කියත හැකියි ඒ ආනාපාන සියුම් වේගන යනකොට ඒ වගේ පෞද්ගලික ලක්ෂණ ඉදිහෙනවා. ඊළඟ විචිත්තත්වය සාමාන්‍ය ලෝකෙ පැත්තෙන් අඩු වෙනවා. ඒත් මම ඉස්ලාම නෙමෙයි අද මෙච්චර සියුම් තාත්වයකට දැක්කේ. මම මේ බාධා ඔක්කොම විනෝද අද ඥාන කියලා ලොකු අලුත් වීමක්, තිරිහං වීමක්, සද්ධා විරිය සමාධි ප්‍රඥා ඡාජ් වීමක් වෙනවා. ඉතින් එදාට පුදුම සතුටක් පුදුම පිරිච්ච ගතියක් පුදුම සම්පත්‍ති කර ගතියක් වෙනවා. මොකද නැවත නැවත වෙනකොට ඕකේ තියෙන සිලිලාරය අඩු වෙනවා. මම මේක මේ මේ මම උත්සාහය කරන්න කියන එක නෙවෙයි ඉස්ලාම අපි ජයගත්ත වෙලාවේදී පෞද්ගලික ලක්ෂණ පැත්තට දාලා පොදු ලක්ෂණ දැම්මත් ඒක නිනකොට අනබන දෙක මේකයි නමුත් වෙනදා හිතපු නැති තැනකට මම ගියා කියලා ලොකු සතුටක් එනවා මේක දැන් දිග දිගට එන්න පටන් ගන්නවා ඉඳගෙන විනාඩි දෙකකින් එනවා එතකොට තේරෙන්න පටන් ගන්නවා ඉස්ලාම දවසේ තිබිච්ච තරම් සිලිලාරයක් රසාස්වාදයක් මේකේ නැහැ ඒ ගැන බය වෙන්න එපා ඕනම දෙයක් එහෙම කරනකොට ඒක සිද්ධ වෙනකොට පුරුදු වෙනකොට අඩු වෙන නමුත් ඉක්මනට එන්න පුළුවන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් එහෙම ඉන්නකොට ඉන්නකොට තියෙනවා දැන් මේ ආනපන නැතුණා කිව්වට හොඳට බලනකොට ආයෙත් ආනපන තියෙනවා යන්තමට කරදරයක් වෙන්න දෙයක් නැහැ. එදා නැහැ කිව්වට මේ හිත සිවුම් වෙනකොට පිය. ආයෙත් ඒක ටිකේ බලපුවා ඔය වැඩි සිවුම් ගන්න පොඩ්ඩයි වෙනස් වෙන්නේ. නමුත් ඒක ගුණාත්මයේ වශයෙන් පොඩ්ඩ වුණාට ප්‍රමාණවත් වශයෙන් ගුණාත්මයේ විශාල ගැඹුරට එනවා. අපි හිමීට හිමීට යටි හිතට බහින්න. අපි දන්න ප්‍රකාශිත උඩු හිත වෙනුවට මේකට යටි හිතට බහිනවා. එතකොට කියන ලස්සන මේකෙන් එන සිලිලාරේ නෙවෙයි යටි හිත වශයෙන් අපි ඔක්කොම එකයි. යටිහිතේම ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. උඩු හිතේ තමයි ගෑනු පිරිමිතු උච්චාසිකල් ලුණුවට කැමති මිනිස්සුන්ට කැමති රසට කැමති ඔක්කොම තියෙන උඩු හිතේ. යටට බැසට පස්සේ යුනිවර්සල් කොන්ෂස්නස් කියනවා. නැත්තම් unconscious කියන නිසා unconscious කියනවා අපි මෙතෙක් කල් දන්නේ නැතිලා ඒ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ ළඟ ළඟ බුදුහාමුදුරන් යට හිටත් ඔච්චරමයි දේවදත්තට යට හිටත් ඔච්චරමයි කාසෝ එක මාසියත් ඔච්චරයි බහන නොකරන එකගෙත් ඔච්චරයි මොකද ඒගොල්ලෝ නොකරන එක නම් කවදාකවත් යන්නේ නැහැ ඒකට යනකොට බයයි දැන් අපි යන්නේ සද්ධාවකින් දැන් අපි යන්නේ ඊයේ පාට වලදී පොඩ්ඩක් වැඩි කරලා අදිට ගියාට පස්සේ ඇලඩින්ගේ පුදුම පහන වගේ ඇලඩින් යනවා අර බින්ගේ දිගේ ඇතුළට. ඉහිල්ල බැලිනා. ඒක ඇතුලේ ලෝකේ තියෙන වටිනා වස්තු ඔක්කොම තියෙනවා. ආයෙම මේ ඉලි හම්බ කරපු මේ අනම්මනම් කැලි නෙවෙයි. ඒක කියනවා මනුස්සකම කියලා කියන්නේ මේකයි. මේ අතින් බලනකොට මේ අපි රණ්ඩු සරුවලේ වෙන් කරච්චලේ වාද වේද මොකක්වත් නැහැ. අනිත් ඒ පැත්තේ වඳ වාද කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. හම්බ වෙන දේ ඔක්කොම නිතරම ජයක් හම්බ වෙන්නේ. වෝක් ඕවර් එකක්. ගැවෙත් පාළුවක් කියන්නේ. දන්නවනම් දැන් ෆ්‍රික්ෂන් එක තියෙන තැනට ෆ්‍රික්ෂන් නැත්තෙන්ද ගියා. කියන්න පුළුවන් තැනට කියන්න බැරි තැනට ගියා. එහෙම නැත්නම් සීමා කරන්න පුළුවන් තැනකට සීමා කරන්න බැරි තැනට ගියා කියලා ඒක ඇඩ්වෙන්චර් එකක් තියෙනවා. ඒක තියෙනවා නවමතාවයක්. ඒක සංසන්දනය කරන්න පුළුවන් ඉන්නේ දීර්ඝකමත් එක්ක විතරයි. අලුත් දෙයකට කැමතිලා කියලා. එහෙම නැත්නම් නොදන්න දෙයට සාදර ගතිය. ඒකෙන් අදහස් කරන්නේ මෙතෙක් දන්න දේ ඔක්කොම කක්කා. යමක් දැනගන්න පුළුවන් නම් ඒක තුච්චයි පාහරයි නීචයි ගන්න දෙයක් නැහැ. දන්නේ නැති දේ හරහා තමයි පාර තියෙන්නේ. නමුත් අපිට උගන්ලා තියෙන්නේ දන්නේ එක හොඳයි නොදන්නේ එක හොඳයි කියන්නේ. ඉතින් අපි ආයෙ හැරිලා ගිහිල්ලා දන්නේ එක බදා ගන්නවා. දන්නේ එක බදා ගන්නවා කියලා කියන්නේ ආයෙ ගිනි කන්දක් තමයි. ආයෙ ගිනි අඟුරක් තමයි. අර පැත්තට යන්න නම් ඒ නිදහස් කාමිකම අලුත් දෙයකට කැමැති ගතිය යනකොට පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවතර රිස්ක් ලවර් කියලා જાතියක් වෙනවනේ. ඒ අනුතරදායක දේවල් කරන්න කැමති ස්පෝර්ට්ස්මන්ස්ලට මේක හරි සෙල්ලක්කාර ගමනක්. ඉතින් එතන ගියාට පස්සේ තේන බුදුහාමුදුර කතා කරලා තියෙනට උඩ මනසට තමයි භෞතික ලක්ෂණ හරහා තමයි පොදු ලක්ෂණ ගියාට පස්සේ ඔක්කොටම කියන පොදු ලක්ෂණ ගියාට පස්සේ පේනවා මේ පුංචි පුංචි දේවල් වලට කොච්චර ෆ්‍රස්ට්‍රේට් කරනවද පුංචි දේවල්ට කොච්චර එකිනෙකා වරදොලා තේරුම් ගන්නවද? කොමියුනිකේෂන් මිස් කොමියුනිකේට් වෙනවද? ඒ ඉෂුව එක ට්‍රිවියල් වෙන්න වෙන්න වෙන්න මිස් කොමියුනිකේෂන් වැඩි. අර ඔය බරසාර දෙකට ගියාම මිස් කොමියුනිකේෂන් මොකුත් නැහැ. gediye pitim peda තියෙන ඔක්කොම තියෙන සමානතාවයක්. නමුත් අපි එක එකන එක එකන වන් අප්මන්ෂිප් එකක් අරගෙන අර වැඩි මම ලොකුයි උසයි කියන හදනවා. නමුත් අර පොදු ලක්ෂණ ගියාම ඇති වෙන්න තියෙනවා කිසි තරගයක් නැතුව. ඒ පැත්තේ ඇඩ්වෙන්චර් එකක් තියෙනවා. නමුත් ඒක බයකට ගත්තොත් තනි වීමකට ගත්තොත් ඒක ඒකාකාරී කියලා ගත්තොත් බුදුහාමර වචනයක් පාවිච්චි කරන අසත්පුරුෂය කියන. අසත්පුරුෂයට ඒක වෙන්නේ මහා බයක්. ඒ තනිකම පාළු ගැතිය සත්පුරුෂයට තේනවා නේ කවදාකවත් ගිහිල්ලා නැහැ. මේක මගේ භූතලේ තිබිච්ච එකක් ආදාත් ගිහිල්ලා නැහැ. දැන් තමයි මම එක්ස්ප්ලොරේෂන් එක යන්නේ කියලා. ඒකට බුදුහාමර පේනවා. ඒ නිසා මම හිතන්නේ භාවනා කරපු කිසි කෙනෙක් ඔතෙන් නොගියයි කියලා. ඒක ගිය වේගයට වැඩිය ආපහු එනවා. මේකේ ලකුණු නෑ අඳුර ගන්න බෑ නම්බු නාමයක් නෑ. ඒ නිසා සීග්‍රෙන් ආපහු ගෙදර එනවා. ඒ නිසා කවදා හරි කිහිලා යන්යන් කියන්නේ නැතුව යන්යන් කියලා කිය දවසට යතයි. දැන් අපි ඕන තැන ගිහලා එන්නම් කියලා මේ ගෙදරින් ගෙදරින් යනකොට එහෙමනේ කෙලෙන්නේ නැත්තේ. පිටිටිට ගිහලා එන්නම් ඈ. ඒ අනිවාර්යයෙන්ම නම් තමයි. දැන් යන්නම් කියලා කිය දවසේ වරිමේ. ඒකට අර ගොඩාක් කල් හැප්පිලා හැප්පිලා තමයි එතෙන් යන්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ වෙනකොට ඉතින් මං කියන්නේ මම බැනුම් අහනවා මේ වචන කියලා. මේකට කොළුකම තියෙන්න ඕනේ. කෙල්ලෝ තරහයි මයිත් එකේකට. කොළුකම කියලා කියන්නේ කම්බෝගෝ චිකාගෝ කඩාන යන්න තියෙන්නේ. අර ඒක ලොකු සාන්දින්න කාගේ ඕන්නෝනේ ඕනේ ගිනි අගරක් වෙච්චා කියලා ඵලයක්. ඒක රීසන් අවුට් කරන්න යන්න බෑ. අරකට මේකද එහෙමනම් අපිට කවදාකවත් අලුත් දෙයක් ගන්න හම්බෙන්නේ නැහැ. අලුත් දෙයක් ගන්න නම් රාජාවම අහෝ ගංගාවෝ නැත්නම් කම්මෝගෝ චිකාගෝ ඔන්න ඔනේ කියන උරක් වෙච්චා කියලා පෑන්නේ නැත්තම් ඒක සෙන් බුද්ධාව කියන්නේ an old frog jump into the water plop that's it වෙන මොනවක් නැහැ. ඒක ඇයි ඒ වතුරට පැන්නේ වතුර ගැඹුරක රස්නියද මොකුත් නැහැ. old frog jump into the pond plop. එනිසා එතෙන්දි ඉලෙක්ට්‍රික් එතෙන්දි බාහනා ඉලෙක්ට්‍රික් හැබැයි එතෙන්ද නිකන් ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි පුදුම කන්සර්වටිව්. ඒ අලුත් තැනකට යනකොට ඇඟ හීන් දාඩිලා. නෞසටික් වමනේ යන්න වගේ එනවා. නලියනවා, දඟලනවා. ඉතින් හැම එකටම නඩු. එක එකට එකට නඩු කීක හොයන්න ගියාම කවදාකවත් අර අලුත් පැත්තට යන්න බෑ. ඒ නිසා කාටවත් එන්නම් කියලා ගිය මිනිහෙකුට නිවන් දකින්න බෑ. නිසා මතුරුවා ගෙදරින් එන්නේ වයිෆ්ට කියලා සටස් ගාලා හද්දයක් ආවොත් රැට කෑම කියන්න එපයි කියලා. එතකොට කරවිලා කරවලයා කරවලා කියලා ඉන්නවා සර්පේ ඌ කියනවලු උන් කළ දේ අඬක් නැගී මං කළ දේ අඬක් නැගී උන් කළ දේ දුක් නැගී කියලා වයිෆ්ට කියලා එනවා. මම වැඩේ දුන්නොත් ගෙදර මිනිස්සු කෑ ගහින් බඩ තේරෙයි. උන්මව අල්ලගත්තොත් මරලා පුච්චනවා දුමක් නැගී. මං කළ දේ අඬක් නැගී උන් කළ දේ දුමක් නැගී කියන මිසක ලයිෆ්ට හට් ඇටැක් ගන්න දෙයක් නැහැ. දෙකේ එකක් වෙනවා. මේක එහෙම නෙවෙයි හැමදාම ගිහිල්ලා ඉන්නම් කියලා නෙන්නේ. ඉතින් හැම ෂුවර්මයි ආපහු යනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මාලද වේදනාවේ අත්දැකීම මේ ආකාරයයි. වේදනාව දැනෙන විට ඒ දෙස බලා සිටින විට පිළිඳ ගන්නවා තද වෙන ගතිය, කුපුරු ගසන ගතිය, විසිරෙන ගතිය, නැති වෙලා යන ගතිය. මේ තුල මාහට හැකියාව ලැබුණා ධාතු මනසිකාරයේ එම වේදනාවට යොදවලා භාවනා කරන්න. සිරුවන් සරණයි. ඒක කොහොමරි මේක නෙමෙයි පූර්ණත්වේ නමුත් වේදනාව දිහා වෙනදට වඩා පොඩ්ඩක් ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරපු ගමන් එයා වෙනස් වෙනවා. පොඩ්ඩක් පොඩ්ඩක් එයා දිහා මොන දිහා බලා ඉන්න ගමන් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි වෙලා තියෙන දකින්නත් ඉතල වෛර කරනවා. වෛර කරලා පැල්ලෙනවා. ඉතින් කවදාකවත් වේදනාව හරහා බලන්න බෑ. ඕන දුකක් ඕන කරදරයක් මොන දෙයක් ආවත් කඩාපනින්න නැතුව ඒක ඒක ඊගාව ජවනිකා වෙනකන් නොදැක්කා වගේ නෑ වුණා වගේ නොදැනුණා වගේ මෝඩෙක් වගේ එහෙම බලන්නේ ඒක කියනවා කලේ ඉන අලිරංචෝකට උනාරි අනතුරක් වෙච්ච ගමන් මුළු අලි රෑනම එක පාරම නිස්සබ්ද වෙනවා නිසඳලා මහයතා ඌ හොඳේ උසලා දාලා බලනවා ගඳ කොයි පැත්තෙන් දෙන්නේ කියලා එයා ඔක්කොම කරනකන් අනිත් කට්ටිය ඔක්කොම සහයෝගය දෙන්න ඕනේ නිසඳ වෙලා. එහෙම තමයි ඒගොල්ලන්ගේ මේ මේ පැතුර සිලෙක්ෂන් ආරක්ෂාව හැදිලා තියෙනවා. අපේ ඉඳුරංග වෙලා තියෙන අලුත් දෙයක් ආව ගමන් කුලප් වෙනවා. දඟලනවා දඟලපු ගමන් මොනම දෙයක්වත් අර වතුර ඡායාව හෙළුණා වගේ. නිසා වේදනාවත් එක්ක වේදනාව තියෙනවා දරා ගන්න බෑ. ඒක ලැජ්ජිතයි, පීඩිතයි. නැත්නම් ඒක දිහා පොඩ්ඩක් කළා බලන්න හිටියොත් එක දවසක් පොඩ්ඩක් බලන තැන දහසලා ටිකක් බලනවා. එහෙන් බලන් බලන් ඉන්න ගියට පස්සේ ඒකෝ කියන තරම් තද බලකමක් නෑ අර බලනකොටම ඇති වෙන ප්‍රතික්‍රියාව නිසායි මුචනස කියනවා මහණ උලක් කනුනොත් නම් උල රිදෙනවා තමයි මේක පිටවෙන්ද මම නෑ කියනවා එතනම තව උලක් කනුනොත් කොච්චර පීඩාවටපත් වෙනවද ඒ තමයි වේදනාව කියන්නේ උලක් මහණිගේ දුකයි. නමුත් ඒකට කරන ප්‍රතික්‍රියාව තමයි දෙවෙනි උල. ඒක ඔබ දැනගන්න එක. ප්‍රතික්‍රියා නොකරා මේ ආය වේදනාවක් කියලා. සැප හෝ දුක් වේවා ඒක එහෙම යාගේ පණිවිඩේ කියනකම් පොඩ්ඩක් වෙලා බලන්න වෙන්නට වැඩිය පොඩ්ඩක් වෙලා. චිත්තක්ෂණය බලා ඉන්න ගියාට පස්සේ ඒක ඒ තරම් සීඝ්‍රයෙන් ගොජ දානවා. තන මාරු කරනවා පුච්චනවා කපනවා කොටනවා අනිනවා ආදි වශයෙන් වෙනස් වෙනකොට පේනවා විචිත්‍ර දෙයක් මේකේ තියෙන්නේ කවදාත් මුඩුවක දැකලා නැහැ. එnde ඉස්සෙල්ලා බාම් ගන්නවා, හිරි වට්ටනවා, දඟලනවා. නිසා වේදනාවේ ස්වභාවය මුලමදාග දකින්න බෑ. දකින්න ගියාම ආනාපානපටිය උගාක් විචිත්තයි වේදනාව. උගාක් ආසන්නයි. උගාක් උත්සන්නයි. කොටින්ම කියනවා නම් ආනාපානෙන් හිත පිට යන්න පුළුවන් වේදනාවෙන් හිත කාදාවත් පිට යන්නේ නැහැ. වේදනාව ඒ තරම්ම හිත සතිය පිටවන දෙයක්. මෙතන ආවට පස්සේ පිටපලයන් කිව්වත් නැහැ. මම මෙතන දති එකක් කොහමද තියෙනවා පොඩ්ඩක් රවුමක් ගාලා වටින් දති එකක් කොහමද කළා බෑ බෑ බෑ බෑ දති එකක් වුණා හිතරම ඉන්න ඕනේ. ඉතින් මේ වේදනාව තියෙන වාසිය අරගෙන ඒක දිහා පොඩ්ඩක් බලන්න ගියාම කායන පසනාවට ගොඩාක් විචිත්‍රව වේදනාන පසනාවෙන් අපි හෙද තිරියම් කරනවා. සිද්ධි බහුල කරනවා. උගව දෙනෙක් මේ ශරීරයට බයයි. අපිට ඔය කියන ලෙඩ එකක්වත් ලැබෙන්නේ නෑ. බුදුරජාණන් කියන්නේ ලෙඩ දෙකයි තියෙන්නේ. නින්දයක් නැත්තම් කාපුටේ දිරවන්නේ නැත්තම් අභෞයයි. කාපුටේ දිරවන නින්දනම් බාර කරපන්. වෙන වෙන දෙද සියරම ඔක්කොම පස්සේ ආදාගත්ත නම් මනම් ටිකක් විතරයි. කාපුටේ දිරවන්නේ නැත්නම් භයානක ලෙඩක්. නින්දයක් නැති ඉන්සොම්නියා භයානක ලෙඩක් ඒවනම් බාර කරන්න බෑ. අනික ඕන දෙයක් බාර කරලා ඒ නිසා අනික් ලෙඩ ඔක්කොම අපි මේ දොස්තරත් එක કોઈ කිසුමක් ගහන ලොකු නමක් දාගෙන වෙනම හදාගෙන අපි කේජ් එකක් හදාගන්නවා එස්කේප් වෙන්න. ඔක්කොම වේදනාව ඔක්කොම මුත්‍රාජනසක තමයි මල්ලක දාලා විසිකුණා. සංසාර දුකත් එක්ක තියෙනකොට ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකත් එක්ක බලනකොට ජාති දුක, ව්‍යාධි දුක, ජරා දුක මරණ දුකත් එක්ක බලනකොට මේ අපි මේ දඟන දේවල් මොනවද? ඔය හතරට අරිභෝග වෙනසක් වෙනවත් මේ වේදනාව තිබුණා නැතත්. උපපදේශන වේදනාව වේදනාවමයි. ලෙඩක් වෙනකොට ජරාවටපත් වෙන මේ ලෙඩ උනත් නැත්නම් මේක ජරාවටපත් වෙනවා. වයසට යනවා. මරණ ඒ දෙත් එක බලන්න මේ අපි මේ ඉදිරියට චරිචුරු ගන්න දේවල් එක්ක කොහෙද ගමනක් යන්නේ? හැම කෙනාම කයලෙට වෙන්නේ ඉස්සලා හිතලෙට කරගන්න. ඒකල එයා වෙනම කේජ් එකක් හදා ගන්නවා. මට තියෙන අහවල් දෙදී. අසවල් ක්ලිනික් එකට. අසවල් දවසට මම යන්න ඕනේ. අය ඔක්කොම හරි ඒක රූටින් එක හදාගත්තට පස්සේ 50 වෙනකොට කියනවා අඩු ගන්න 55 වෙනකොට මම මැරෙන්නේ මේකෙන් කියලා කාටවත් තේරෙන්නේ ඊට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගන්න කට්ටිය. එතකම් තෙන්කෙලිනවා. ඊට පස්සේ කියනවා බෑනේ ඉඳගෙන ඉන්න බෑනේ ආතරයිටිස් නේ බඩ එකක් ඕනේ ප්‍රෙෂර් එකනේ දියවැඩියාවනේ ටිකලා ඉස්සුවක් තියෙනවා ඉතින් ඒ නිසා අපිට කවදාකවත් භාවනා කරන්න කියලා වෙලාවක් හම්බෙන්නේ මේ ලෙඩ රෝගات එක බලනකොට උයන්දාස්පුර වගේ පොළොන්නරුවේ ගල් කණු උස්සන්න මේ ක්‍රේන් තිබුණ නැති කාලේ වීවාමාමයි තිබුණ නැති කාලේ ඔය කෙරලා තියෙන වැඩේ එනිසා හිත හයියත් වෙලා තියෙනවා. කරන්න ඕන වැඩේ කරනවා. ඔය ලෙඩ ගණන් ගන්න විතර ලෙඩම තමයි. එනිසා වේදනාව අල්ලගත්තට පස්සේ වේදනාවේ මම කියන්නේ වේදනාවට විදකම් කරන්න එපයි කියලා. නැවත අනවශ්‍ය බයක් මොකක්වත් ඕනේ නැහැ. මේ ලෙඩ සඳහා ජීවත් වෙන්න ඕනේ නැහැ. ලෙඩ වෙනකොට ජීවත් වෙනකොට ලෙඩ තියෙන එක වෙනම දෙයක්. අරකට යන්න පුළුවන් නිකන් කියවලා බලන්න අවුරුදු 80ක් වෙලා බුදුරජාණන්සේ පිරුණම් පහන්සු මංජකේට යනකොට අතරමඟදී බුදුරජාණන්සේ පීඩා විඳලා තියෙන හැටි. ආනන්ද හමුදු කියනවා මෙච්චර දුර යන්නේ මොකද ස්වාමීන් වහන්සේ අර නොදියුණු ගමකට මෙච්චර ලස්සන නගරයක පිරිනමන පාන හරිනේ කියලා. නෑ ආනන්දේ උඹ දන්නේ ඔය නගරේ උඹ දන්නේ නැතුනට මේක පෙර මෙච්චර මෙච්චර විභූෂිත තිබුණා මෙතන තමයි සර්වචනගේ පිරිනමම සිද්ධ වෙන්නේ. ගණන් ගන්න එපා. කකුල් දෙදෙමිලා හොඳටම. ඇවිදින්න බෑ ක්ලාන්ත හැදෙනවා. පිසිලා වැටෙනවා. බොන්න වතුර ටිකක් නැහැ. පොඩ්ඩ යනකොට ආනන්ද හාමුදුර කියන ආනන්ද උන්නේ පැදුරමට මේ සිවුරේලා හදලා තිබා මට ක්ලාන්තයි. වතුර ටිකක් හොයන්න වරින්. ඉතින් ආනන්ද හාමුදුර කියන සාංශ පලාසක වතුරක් නැහැ. බුණ්ඩ වතුර නැහැ. ආයත් බුදුහාමුදුර කියන ආනන්ද මට වතුර තිබහයි. ආයත් ආනන්ද හාමුදුර පාත්‍රකාර යන ඉන්දියාවේ දන්නවනේ වතුර වලවල තියා ස්වභාවේ මොනවසු කොහෙදී. අවසරයි ස්වාමීන් වහන්සේ තා පොඩ්ඩක් ඉස්සරහා අසවල ගංගා තියෙන වතුර පෑදෙදි මේකේ වතුර ගොර වෙලා ස්වාමීන් වහන්සේ මේ බුදුහාඳන ඒ තැනට යන්න කොච්චර දෝ කල් යනවා කියලා. ආයෙසර කියන ආනන්ද මට වතුර තිබහයි කියලා. ආනන්ද හැමෝම ගිහිලා ඕකට කමන්නේ කියලා පාත්‍රේ වතුර දානකොට එන වතුර ටික විතරක් පෑදිලා තියෙනවා. කිනාට පස්සේ වතුර වුණා. දැන් අපිට බලන්න භාවනා කරන්න ගියාම කොච්චරක් දේවල් අත උස්සගෙන යනවද? නික්කමට හරි හිතන්න මේ මේ සෙන්ටරේ දවසක් වතුර නැතුව මොන සෙල්ලමක් හිටියේ. කම්ප්ලේන් කීයක් ළමාවිද? ඉතින් අපිට පුළුවන් වේද වේදනාවක් විඳින්න. අපිට පුළුවන් ඒක දුක්ඛ සත්‍යයට තව පොඩ්ඩක් ලඟ වෙන්න. වෙන්නේ ඉස්සලා අපි වට කුණ්‍ය ගහලා සැලසුම් හදලා කරගෙන ගියාට පස්සේ මේක නිකන් මේ කෝලමක් එස්කේපිසම් එකක්. එහෙම නැත්නම් කරන්න හදන නිසා පැමිණි දුක් පැමිණි හයි කියන පරණ සිංහලයේ කතාවක් තිබිලා තියෙනවා. මම දන්නේ ඒකට මොන විදියෙන් ස්තුති කරනවාද කියලා. Taman කරා දුක එන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. අපි කරන්නේ මේ දුකේ එහා පැත්තෙන් මෙහා පැත්තෙන් තමන සිත්න දාලා දකුණට කපලා මාරු වෙන්න හදනවා. ඒක ලහන මොකටද භාවනා කරන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මෙච්චර ඈත යන්න ඕන අම්මෝ ඒක හරි ගැඹුරු සත්‍යයක්. ඒක අවබෝධ කරගන්න ලේසි නෑ. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි කට්ටිය මේ ඇවිල්ලා ඉන්නේ. මැස්සෙක් කිඹිස්සෙක් කිඹිස්සක් මේ කුමාරයෙක් આવොත් අම්මා එන්න නඩු. සංවේදනා පොඩ්ඩක් අල්ලගත්ත පස්සේ මේ කම්ෆර්ට් zone එක පුදුම විදියට ලොකු වෙන ඕනේ රේන්ජ් එකක ඉන්න පුළුවන් ගතියක් වෙනවා. අද තියෙන තාක්ෂණය හරහා වෙලා තියෙන අපේ පටු කරලා දීලා අපිටත් ඇටි අපේ දරුවන්ට පටු කරලා දීලා අපේ සම්පූර්ණ බුදලිය තුළ තියෙන උණ්ඩ හරියටම තුනී කම්ෆර්ට් zone එකෙන් පිට ගිනවා වේලිලා නැහිනවා. මොනම දෙයක් කරගන්න බෑ. ඒ නිසා අපි අපරාධයක් කරන්නේ මේ දරුවන්න මේ උන්ගේ සෙල්ලම් ලෝකේ නැති කරලා අතප්පයක් කඩා ගන්න දෙන්නේ නැතුව. ඉව කරන්නේ නැතුව මේ මේක ඒක තමයි අවබෝධ කරගන්න අමාරුයි. මං කියන්නේ බෑ කියලා. ඒත් ඒ ආකල්පේ තියාගත්තාම වේදනාව හරහා තමයි අපේ ජීවිතයේ මේ පරාසය ලොකු වෙන්නේ. නිසා පැමිණි දුක් කියන්නේ අපිට අවබෝධ කරගන්නයි කියන හැඟීමෙන් දවසින් දවස ටික ටික වැඩියෙන් අත්දකින්න කියන එක කියන්නේ. මේ ප්‍රශ්නයත් ඊට සම්බන්ධයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවක් කරමින් සිටින අතර වාරයේදී ශරීරයේ ඇතිවන දැඩි වේදනා නිසා ඒ දිගටම කරගෙන යාමට නොහැකි විය. මේ අවස්ථාවේදී වේදනාන පසනා කිරීම සුදුසුද? වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් බව තනිමි. කෙසේ මුත් වේදනාන පසනා වඩන ආකාරයත් කෙටියෙන් හෝ පාදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සර්වන් සරණයි. මේ මේ ප්‍රශ්නයක් විදිහට මේක ඉදිරිපත් කරාට අනිවාර්යයෙන්ම දිනු වෙන හිතක ලකුණු තමයි. අපි වෙනදාට වැඩි අලුත් පරාසයකට එහෙම අලුත් ප්‍රදේශයකට ගිය ගමන් අපේ අඩුපාඩුකම් තේරෙනවා. නමුත් ඒක දිගට දිගට කරනකොට අපි දැනගත්තත් නොදැනගත්තත් මේක දිගේ ක්‍රමයෙන් ඉදිරියට යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි හිතනවා ඉක්මන් ක්‍රම ඇති වෙනම මැජික් ෆෝමියුලා එකක් ඇති වේදනානුපසනාව කියලා වෙනම කෙරිල්ලක් ඇත්තේ නැහැ ආනපාන කරගෙන යනකොට විනාඩි 10න් 15න් ඕනම කෙනෙකුට වේදනාව එනවා ඒක මේ කාටවත් කවුරුත් කරන හුණියමක්වත් නැත්නම් ඒකට බ්ලෙසිං එකක්වත් නෙවෙයි ඒක ඇති ඒක කරන්නේ මේ ආනපාන වේදන නැතුවට කොහොමද ඇතිකොට කොහොමද පුළුවන් තරම් ප්‍රමාණයක් කරනවා ඒක කවදාකවත් මේ අත්කිල මතාන යෝගයට ගිහිල්ලා වද දෙන්න කියනව නෙවෙයි. පුළුවන් තරම් කරනවා. කරලා හොඳට දැනගන්න මම ආනපාන කරන්න වාඩි උනේ. වේදනාවක් ආවා. මේ වේදනාව නිසා මගේ මගේ කය මට කියනවා නැගිටපන් කියලා. මගේ කය කියනවා කකුල දිගට අරපන් කියලා. මගේ කය කියනවා හැ එහෙම එයා හැරෙනවා නැත්නම් හරවනවා. ඉතින් දැනගන්න මේ හේතුව නිසා මේ ඵලෙ ඉඳයි හදන්නේ. ඒකට සම්පජඤ්‍ය වශයෙන් නැත්නම් ඉරියව මාරු කරන වෙලාවේදී මම මේකට ගියාට මේ ආනපන ඉන්න කෙනා මේ වේදනාව දුක හෝ සැප වේදනාවට ගියාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. සතියෙන් යුක්තව මේ අරමුණේ මේ අරමුණට යන්න පුළුවන්. තාම සතිපට්ඨානේ ඇතුළතමයි. එකම දෙයයි තියෙන්නේ මේකෙන් එකට යනකොට නැවතිල්ලේ නිස්සද්දව සතිය. silently mindfully slowly sms තියෙනවනම් මේකෙන් මේකට සත්‍ය කියන්න පුළුවන්. ඒකේ ඒකේ ඒ වේදනාව පිළිබඳ කටයුතු කරනකොට ආයත ආනපනට යන ස්පාසුවක් තියෙනවනම් අපි මූල කර්මස්ථාන වලින් සලකනවා. දැන් වේදනාව වැඩි වෙගෙන යනවනේ. ඊගාට මොකද කරන්න කියලා බලන්න බැද්ද නැගිටිනවා. බැද්දන් අතපය දිගාට ප්‍රොමිස් කොයි දේ කරත් ඒක පෙරදිලක්වත් පෙරදිලක්වත් නෙවෙයි. ඒ කරන මාරුවේදී තට්ටු මාරුවේදී සති ධාරාව පවත්වාගෙන යන්න බලන්න. ඒ විතරම වේදනාවට පසනවා කියලා වෙනම ෆෝමියුලා එකක් නැහැ. ආනපනේ යම් ආකාරයකට අපි පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බලනවාද? ඒ වගේ මේ වේ සුඛ වේදනා මෙහෙමයි දුක් වේදනා මෙහෙමයි මේ දෙකම හටගන්නේ ස්පර්ශය කියන පදයෙන්. ඒ දෙක දකින්න නැතුව මැදට යන්නත් බෑ පොදු ලක්ෂණ දකින්නත් බෑ. එතකොට තේිනවා ආනාපානයේ වේදනාවේ අතර වෙනස තමයි ආනාපානයේ විශේෂයි මානසික ආවේග නොදකින්න පතන් කියන ගතිය ආරාධනා ගතිය නැහැ. අඩුයි. වේදනාවේ දුක් වේදනාට ඒකාන්තයෙන්ම වෛරසගත ද්වේෂ අනුසය තියෙනවා. සුඛ වේදනාට ඒකාන්තයෙන්ම රාග අනුසය තියෙනවා. ඒ දෙන්න තමයි හොල්මන් කරන්නේ. නිසා වේදනාව දකින්න ගමන් ඊට ඇතුලේ ඒකට තියෙන ද්වේෂය දුක වේදනාවට සුඛ වේදනාවට දකින්න නම් කඩිමුඩිය කරන්න බෑ. නවතිල්ලේ බලන්න ඕනේ වේදනාව කායනුපස්සනාව නෙවෙයි වේදනානුපස්සනාව නාම ධර්මයක්. මේකේ පිටිපස්සේ තියෙනවා අනුසේ ධර්ම ලොකල්මනක්. ඒක දැක්කොත් හරි විචිත්තයි වේදනාව. එහෙම නැත්නම් උංගව දෙයක් කියන දැන් මම ආනපානේ කායනුපස්සනාව කරලා ඉවරයි. දැන් වේදනානුපස්සනාව කරනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව කරනවා. එහෙම මේ කාර් එක ෆස් ගියර කේසකට ගියර එකට දානවා තර්ඩ් එකට දාන කතාවක් නෑ. කන්දේ හැටියට ඔටෝමැටික් කාර් එක යනකොට කන්දේ හැටියට ගියර එක මාරු වෙන්නේ. ඔටෝමැටික් ලයිට්ස් මොකක්ද කියන්නේ? එහෙම එකක් තියෙන මේ. ඒ කන්දමේ අනකරුණත් කාර්කේ සෙනඟ අඩු නම් බර අඩු නම් ගියරවත් නැති වෙනස්. දැන් යනකොට වෙනස්. පල්ලෙම බහිනකොට වෙනස්. ඒ නිසා ඒක සිස්ටම් එකේ තියෙනවා. එකම දේ සති ධාරාව තියෙනවා. දැන් රූප ධර්මයකට දුන්න දැන් උන වේදනාවට යනවා. දැන් චිත්ත යනවා. ඒ අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැතුව යනවනම් එහෙනම් Tamange වෙන්න තියෙන යුතුකම ඉෂ්ට වුණා කියලා හිතන්න. දර්ශාමින වහන්ස ආනාපාන සති භාවනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිතට එන දේ හෝ අත්දකින දේ මෙනෙහි කිරීම මොනියම් අවස්ථාවකවත් සිදු කිරීම අවශ්‍ය නැද්ද අත්දකින අවබෝධය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහීම පමණද වන්නේ මේකෙදි කියන්න ඕනේ එක්කෙනෙක් අනිච්ච අනුපස්සනාවදී කියදී වුණු කෙනෙක් තව කෙනෙක් වේදනානුපස්සනාය වෙන්න පුළුවන්. ශාගින අනත්තානුපස්සනාය වෙන්න පුළුවන්. ඒ තුනම තුන සමානව ඔක්කොට වෙන්නේ නැහැ. එක එක නායි චරිත ලක්ෂණ හැටියට වෙනස්. මොන අනුපස්සනාකටවත් අනිත්‍ය ලක්ෂණය, අනිච්චානුපස්සන, අනිච්චානුපස්සන ඥාන කියලා තුනක් තියෙනවා. ඒ කෙනාගේ චරිත ලක්ෂණ හැටියට අනිත්‍ය ලක්ෂණය ඉස්මතු වෙලා පේනවා. කියන්නේ දේවල් වල තියෙන ෆ්ලක්ස් එක, දේවල් තියෙන සංතතිය සීඝ්‍රයෙන් පේනකොට එයා දැනගන්නවා පොදු ලක්ෂණේ තියෙන්නේ වෙනස් වෙන කොච්ච දාන ගතිය. මේක අනිත්‍ය ලක්ෂණය. මේක තියෙන්නේ එපා කරන ගතිය. නැගිටලා ඵලයන් කියන. නමුත් ඒක නැවත නැවතත් මම මේක බලන්න ඕනේ. මේක එපා කරන ගතිය තිබුණාට ධර්මයේ දකින්න නම් කියලා ඒකම නැවත නැවත බැලීම කියන අනිත්‍යානුපස්සනාව කියන. මෙතෙක් කිරුවේ ඒකට පැනලා යන එකනේ. ඒ අනිත්‍ය ලක්ෂණය ආවට පස්සේ අනිත්‍යානුපස්සනාව කරන්න පුළුවන්. අනිත්‍යානුපස්සනාව කරනකොට තමයි අනිත්‍යානුපස්සන ඥාන පහළ වෙන්නේ. සිද්ධිය දුකක් වශයෙන් දකින එකනට අනිච්චානුපසන ඥාන කතාවක් නැහැ. එයාට පේන්නේ මේකේ පෙළන ගතිය. අපෙල්ලුණට කමන්නේ මම මේක භාවනාවෙන් ගත් එකක් මම මේක නැවත නැවත දුක්ඛානුපසන කරන්න ඕන කියලා. එයා කරන්නේ මේ පෙනෙන දුක්ඛ දුක්ඛ සංඥාව අනුව තමයි මේ වැඩේට යෙදෙන්නේ. Taman හිතලා ගත්තොත් මේක අනිත්‍ය වශයෙන් බලන්න ඕන දුක්ඛ වශයෙන් බලන්න ඕන අනාත්ම වශයෙන් බලන්න කියලා බොහෝ විට අපි හතර සීලකට රවුම් කුණ්‍යක් ගන්න හදනවා වෙනවා. භාවනාදී මතුවේ අනච ලක්ෂණේ හෝ දුක්ඛ ලක්ෂණේ හෝ ආත්ම ලක්ෂණේ ඒක මතුනට පස්සේ වැඩේ අතාරින්න නැතුව පසුබාහ නැතුව දිගට කිරීම අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව කියන. එතකොට අදාළ ඥානය පහළ වෙන මිසක් සතිපට්ඨානේ මම මේ කෝට් ඇවිල්ලා කරා. ඒ කරුණාට පස්සේ පලාතේ ඉන්න උපාසකම කෙනෙක් ඇවිල්ලා කිව්වා මම මේ අහගෙන හිටිය සාංශික දේශනාවල කොතන කාර්මික අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරන්න කියාවිද දුක්ඛ දුක්ඛ කියලා මෙනෙහි කරන්න කියාවිද අනාත්ම නැත්නම් මේක එකම තැනකවත් කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක එහෙම කන්නේ නැහැ මම මෙතෙක් කල හිටියේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානයන් කියලා අනිච්චං අනිච්චං කියේටම හරියයි කියලා නමුත් ලොකු සාධරකමක් තියෙනවා අනපානේ ගැන කිසිම තැනක එහෙම එකක් නැහැ ඒ නිසා ඒක හේතුඵල ධර්මයෙන් එයි. නමුත් අපි දන්න දේ කියන්න යෑමෙන් වෙන්නේ ප්‍රත්‍යක්ෂයට ඇති හැටි මුළු ගැන්වෙනවා. අර චින්තාමය ඥාන ඉස්සරහට ඇවිල්ලා චින්තාවෙන් හරි ඔලවලයි. නිසා ඒක අයින් කරන්න බැරි ක්‍රම භයානකම චින්තාමය ඥාන වල තියෙන. එයාට බැරි වුණා උඟ දෙනකොට පුළුවන්. තමයිලාට මේ චින්තාමය ඥාන වලට ආසාව නිසා කෙනෙකුට බැරි බෑ. ඉතින් ඒකට භවනා මෝරන්නේ ඉස්සලා අනිච්චං අනිච්චං කියලා කියනවා. ඒක හරියට ගහේ තියෙන කෙලි දුම් ගහලා ඉදවලා කනවා වගේ. දුම් ගහලා ඉදවන කවදාකවත් ගහේ තියෙන රස නැහැ. සුපර් මාකට් එක කවදාකවත් ගහේ තියෙච්ච එකක් නැහැ. තියෙන හරියක් තියෙන කාපට් ගහලා දුම් ගහුවා. ගහේ බඩු කන්න ඕන නම් කැලේට යන්න ඕන. භාවනා කරගෙන ඉඳලා හරි කැලේට යන්න නැත්නම් භාවනාව හරියන්නේ නැහැ. ඒක තමයි මෙච්චර දුරක් ගවන්නේ කැලේ බක් ආවේ. ඒක නිසා ඒ gediye ඉදෙනකන් ඉන්න ඉදවලා කන්න එපා. අල එරෙනකන් ඉන්න පුළුවන් ඕක තැම්බෙනකන් ඉන්න බැරි මොකද කියලා අපේ අම්මා අහනවා නිතරම. අලේ තැම්බෙනකන් අදිසිය අම්මට කියනවා තම්බල ජීවන් කන්න ඕන පරිගිනේ පරිදි. ඉතින් ඔය අලේ එරෙනකන් ඔබ කරබනේ හිටියා. මේ තැම්බෙන ටික පිටපන්කෝ. ඒ වගේ ඔය අනිච්චානුපසන මතුවේ හැටියට හොයාගෙන ගිහිල්ලා ගන්න එක මූලධර්ම රහසක් දීයි. ඇත්ත වශයෙන්ම භාවනාවට ප්‍රයෝජනක් වෙයිද කියන එක සාධාරණ සැකයක්. මම ආනාපානසති භාවනාවක් කරන අතර හුස්ම නොදෙන අවස්ථාවට පැමිණෙන අතර මෙම தત્ත්වයේ කාලයක් තිස්සේ පසු වෙමි. මේ අත්දැකීම ලැබුව තවත් අය ඇති බව පසුගිය ප්‍රශ්න වලින් තේරුම් ගතිමි. ඔබ වහන්සේ බොහෝ දිනාගේ කමඨහන් සුද්ධ කර නිසා ඒ ලැබුව අත්දැකීම් මත මෙම හුස්ම නොදැනෙන අවස්ථාවේ කාලයක් රැඳී සිට ඉන්පසු භාවනාවේ ඉතිරි දියුණුවක් ලැබු අවස්ථා ඇතිදැයි යන්න විස්තර කර දෙන මෙන් ඉල්ලමි. මගේ ධෛර්ය වැඩි වීම සඳහා වාසගේ පිළිතුර අපේක්ෂා කරමි. ඒ පොදු ආනපන සංසිද්ධිලාය ආනපාන ආශ්‍රත් ප්‍රසාදිකේ පොදු ලක්ෂණ කියලා තේරුම් ගන්න. ඒක හුදුට හිතට වදිනකම් ඊගා මට්ටමට යන්නේ නැහැ. එනිසා ඉස්ලාම කරණ තියෙන මේ ඊටාම් ප්‍රතිපදාවකින් ලොකු ඉවසීමකින් ඝර්ෂණයක් නැති ආතතියක් නැති පොදු තැනට ආවා මේ ඉදිරිය යන්න යනවායි කියලා කියන්නේ මේකට කරන වෛරයක් කියලා හිතනවා. තමයි මේ උපයාගත්ත මේ විවේකයට කරන වෛරයක් තමයි ඉස්සරහ මොකද්ද කියලා අහන්නේ. ඒසයි ඉස්සලා මේකේ කන්ටේන්මන්ට් එක ගන්න. ඒකේ පිරිච්ච ගති ගන්න ඊට පස්සේ යා කරලා දෙනවා ඉතුරුවාගේ. ඒ නිසා මේ තියෙන එක තියෙදි තව එකක් ඉල්ලනවා කියලා කියන්නේ මේ තියෙන එකට කරන වස විලිගැච්චාව. හොලිවුඩ් නිලියක් දෙවෙනි කසාදේ යනකොට පළවෙනි කසාදේ පොඩි කෙල්ල ටිකක් ලොකුලු. එචි මනමාලයා බොකේක ගෙචිට යනකොට පර කෙල්ල අන්නවලු මට වෙඩින් පාටි එකට යන්න ඕනේ. මිලියකල බෑ උඹන්නේ. මොකෙතර ඉන්න ඕනේ. ඉතින් අර මනමාලයා එලිකර මොකක්ද අනේ පවුනේ පොඩි කෙල්ලනේ. ගියාම මොකද වෙන්නේ? නෑ මේක මගේ වෙඩින් එක පොඩි එකක් ගන්න ගියාම දෙවෙනි කසාදේට පළවෙනි කසාදේ ළමයා ගියාම හරියන්නේ. මම මාලයා කිව්වලු කමක් නෑ මම රික්වෙස්ට් එකක් කරන්න එන්න කියලා. ළමයි උඹට ඔය දෙවෙනි කය තුන්වෙනි එකත් නෑ යන්න හදන්න එපා. දැන් මෙයාගේ වෙනදාම දෙකට යනවා. ඒකට මම මාලයා ටිකට් එක කැපිලානේ. ඔය වගේ එකක් තමයි මේ ලැබිච්ච විවේකයේ තියෙන දීගාට මොකද්ද තියෙන්නේ කියලා අල්ලන්න හදනවා කියලා කියන්නේ. අර පොඩි දරුවට කියපු එක තමයි. ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. අපිට තෑග්ගක් දුන්නට තෑග්ගට ගරු කරන්නේ නැත්නම් බාරගත්තේ නැත්නම් ඒක කොහොම හදන්න ගත්තොත් ඒකට ආලවට්ටම් කරන්න හදනවයි කියලා කියන්නේ මතක තියාගන්න මේ මනුස්සයා ඉන්දැතිම කිරුවොත් ඒ තෑගි දෙනවට කරන ලොකු නින්දාවක් ඒක. එනිසා එතන එතන එක සීසන් වුණාට පස්සේ ඒක අරයි යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස සමත විදර්ශනා යුගනන්ද භාවනා කරන්නේ කෙසේද කරුණාකර පහදා දෙන්න සිරුවන් සරණයි දැනට ආනාපාන පේන හැටි කිව්වොත් මම කියලා දෙනවා අපම් භාවනා කරනකොට පේන හැටි කිව්වොත් ඒ වචන වලින් මිසක වෙන කරන්න බෑ ඔය කියන හදන්නේ භාවනා පැත්තක තියලා මොකද්දෝ ක්‍රමයක් ගැන හිත හිතා ඉන්නවා ඒ නිසා තමන්ගේ අත්දැකීම දැනට කරන එකේ අත්දැකීම නැතුව ඒක හරහා මිසක වෙන ගෙනියන්න බෑ. එහෙම ඇත්තටම යොකනත් භාවනා කියලා එකක් නෑ. මේ කරන එක හැඩ ගැසීමක් ඇති. ඒ නිසා අත්දැකීමට සාපේක්ෂව නම් අපිට ටිකක් විග්‍රහ කරන්න පුළුවන්. අත්දැකීම එකතු කරන්නේ නැතුව විස්තර කරන්න බෑ. ආනාපාන පිළිපදව කෙලින් ප්‍රශ්නේ පමණයි සක්මන් භාවනාවේ ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ සිත පිහිටුවා ගැනීම වෙනුවට නාසිකාග්‍රයේ සිත පිහිටුවා ගැනීම නුසුදුසුද? ධර්මං සරණයි. ස්වභාවයෙන් එනවා නම් කමක් නැහැ. නමුත් සක්මන් කරනයි කියලා කියන්නේ පියවර අනුව අපින මේ කියන්නේ පතුලේ කාය ප්‍රසාදයේ ඇති වෙන දේ තමයි සම්මති වශයෙන් තියෙන්නේ. ඉබේම තු වෙනවනම් කමක් නැහැ. එහෙම නැත්නම් ඒ true to type තමන් කරන භාවනාවට සාපේක්ෂව මානසිකාරය තියෙනවා. ඒ නිසා මේ පය පතුල දැනෙන්නේ නැති නිසා ආනාපානට යනවද? පටන් ගන්නකොට ආනාපානට යනවද? දෙකම එකවර පේනකොට අරගත්තට කමක් නැද්ද කියන එක තොරතුරු නැතුව කලුසුදු උත්තරයක් දෙන්න බෑ. මේ නිසා මේ ඉබේ වෙනව නම් කමක් නැහැ කියලා අරසසයි චුට්ටිතේ. ගරු ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගෙන සතියෙන් සක්මන් කිරීමේදී සමාධියකට පැමිණෙන බව දැනේ. තමා ආරක්ෂාකාරී බව දන්නේ නම් ඇස් පියාගෙන සක්මන් කිරීම වරදක්ද? මෙහිදී මා අදහස් කරන්නේ කාමරයක් තුල සක්මන් කිරීමයි. එසේ කිරීමේදී කොනට ගොස් ආපසු හැරීමේදී වුවද සතිය තබාගත හැකිය. මේකත් ඉබේ වෙනව නම් කමක් නැහැ. නමුත් පොදුවේ යන සක්මන් පොතේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ පැහැදිලිව එහෙම හිතනට ඇස් එක වහන කරන්න එපයි. අනිවාර්යයෙන් මේක ඇත්ත එක අරගෙන කරන පරිේශන මට්ටමේ කෙරුවට ඒක අපරාධයක් අපවක් නෙවෙයි. සම්මතය හැටිය තමයි එහෙමුත් රූප වේදී කණමුසත් දැහිදී පයි සක්මන පැවැත්වීම මේක මේ සමාධියට බාරකම නිසා සමාධියට ආදර නිසා කරන පරිශන ප්‍රශ්නයක් නැහැ. නමුත් හිතලා බලලා කරන්න එපා. ඉබේ වෙනවා නම් කමක් නැහැ කියලා කියනවා. Reverend Bante, I have learned so much from this retreat. Will try to keep up the practice. In the walking meditation, I name left, right in the mind and try to coordinate within and out breathing. Is this all right to practice this while walking as I do not get any thought which Packard unknown at once in my mind. Please advise and correct me if I am wrong. Uh, I, just missed some. Um, I have learned so much from this retreat. Will try to keep up the practice. In the walking meditation, I name left, right in the mind and try to coordinate within and out breathing. Is this alright to practice this, this while walking as I do not get any thought in my mind? Please advise and correct me if I am wrong. This is related to uh, the early two questions raised in English. When you are keeping on the meditation, if you find the rhythm, in and out breathing rhythm and the left and right rhythm breathing, no problem. But you must understand your priority must be the touching sensation of the earth of, on the soul and therefore the other uh, coordination with the breath is an additional aspect or byproduct of your meditation but you must know the priority. If it is happening, okay, but it is it must it is not a must. According to the early question asked when if I am going to feel breath while walking, as far as you have the walking in face-to-face with, intact with, breathing as a second kind, breathing as a byproduct, no problem. But you have to understand this is a priority. Maintain the priority while maintaining if you whatever the other coordination, other patterns, other rhythms, no problem. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම කහකොළ උද්‍යාන සහ වනාන්තර පරිසර වලට ඉතා ආසා කරමි. එවැනි පරිසරයක් ඇති තැන භාවනා කරන විට අතුමතක හිඳ භාවනා කරනට වඩා වැඩි පහසුවක් දැනේ. මගේ ප්‍රශ්නය නම් මෙසේ පරිසරයට වැඩියෙන් ඇලුම් කිරීමෙන් භව තණ්හාවක් ඇතිවිය හැකිද යන්නයි. කිසිවක් අයිති කර ගැනීමට ආශාවක් නැතත් එවැනි ස්ථානවල රැඳීමට සිත දක්වන කැමැත්ත නිසා මේ අනුව කෙලෙස් ඉපදීමට ඉඩ තිබෙනවාද? ඒ පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේගේ අදහස කුමක්ද? ඔය ජීවකන කරන භාවනාවේදී කැලියට ගිල්ලා හරි ගියක් අතුරාරි පිටාරි ආනාපානෙට සමීප වෙනවා නම් සතිය වැඩෙනවා නම් ක්‍රමයෙන් අපි පරිසරයෙන් විමුක්ත වෙනවා. ක්‍රමයෙන් අපි පරිසරයෙන් සමු ගන්නවා. පරිසරයේ ඉල්ලනවා නම් ඒ தත්ත්වය ඉල්ලනවා ආනාපාන ගැන කියෙවෙන්නේ නැත්නම් අපි හැමදාම පරිසරයට ගැටි වෙනවා. ඒ පරිසරය නැති වෙනකොට භාවනා කරගන්න බැරි වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට ප්‍රසස්ස තත්ත්ව දෙනවා. තවානක තියෙන පළවලට අපි හේව නැතිනවා, වතුර දෙනවා, ගහේ කණු කැපිලා ඇදලා එනකම්. ඊට පස්සේ මහ පොළොවේ හිටේවට පස්සේ යාට තනියම තමන්ගේ தත්ත්වයට දියුණු වෙන්න ඕනේ. ඒ නිසා මෙතන මෙතන සඳහනක්වත් නැහැ මොකද්ද කරන භාවනාව. මේ ධර්මශාලාවක් ඇතුළේ හෝ නගරකින්ලා හෝ සාපේක්ෂව කලේජි භාවනා කරනකොට මොකක්ද ආනාපාන පැත්තෙන් සතිය පැත්තෙන් තමයි හම්බලා තියෙන අතවාසිය කියලා තියෙනවනම් ඒක තමයි අපිට උපමානෙ වෙන්නේ. එහෙම නැත්නම් මේ පරිසරේ නෙවෙයි. පරිසරේ දිගේ යොත් ඉතින් අපි දිගටම පරිසර ගැතිවීමක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රශ්න කරනට බයිනන කියයි වනචර කෙනෙක් කියලා කියන්නේ. වනචරය කියන කියන්නේ වනයේ හැසිරෙන කියන අදහස. අපි සිංහලේ වනචරයි කියලා කියන්නේ වෙන කතාවක්. වනචරයක මාවත් හරි වනචරයෙක්. දෙපැත්තෙම. කැලේ ඉන්නම හරි ආසයි මොකද මේ මේ සිවුර ඇඳගෙන එක මල කරදරයක් වඩා. ඒ මයි වැඩේට ගිහම ඉව කලවලා දැම්ම වැඩක් හිතන කරගෙන ඉන්නවා. ඉතින් ලොකු සාතේක දවසම මයෙන් ඇවිල්ලා අහනවා මේ පැවිදිච්ච අලුත දැනගත්තා මම මේ නමුත් සතෙක් කියලා ඉතින් මට කියනවා මේ නම මේ තමන්ගේ කුටියට ගියාම මේ ෂූර ඇඳගෙන ඉන්න ඕනේ නැහැ ෂූරා. මට කියන්නේ ස්වාමීන් වහන්සේ කරන්නේ ඉතලේ ඔක්කොම කරලා තියෙන්නේ කියලා. හරිම කරදරයක් මේ සෙනගක් ඉස්සරහා මේ මේ ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස්. ඒක කරන්න බැරි කමන්නේ. කිරුවා මෙතන මේ පිළිසෙලෙන් තියෙන ගෞරවයක් මිසක් මගේ අංග කැමති ස්වභාවයෙන් ඉන්න. හරි වනචරයි. මම හිතනවා අපි ඔක්කොම කැලෙන් එළියට ආපු සත්තු. අපි ඉස්සලාම අපේ අපි හිතේ කැලේ. ඉතින් අපිට දැන් කැලේ අරුණයක් වෙලා තියෙනවා. ඒ තරම කන්ඩිෂන් වෙලා. අම කැලේට යනවා කියන එක යන්න දැන් අපි කැලේ තමයි ඉපදුනේ. අපි පටන් ගත්ත ශිෂ්ටාචාරය කැලේ තමයි. දැන් අපි කැලේ වඩසන කොන්ක්‍රීට් වනතර හදර කැලේ තියාම පසුබෑමක් කියලා කියන එකක් වෙලා තියෙන තරම්ම කාමයේ අපි මත් කරවලා තියෙනවා. සෝචාබුද්ධජනන්ද කියන කාම භෝගයට රමණීයහනි වන වන සම්පත පන්තානි සීනාසනානි කදාස් ප්‍රිය වෙන්නේ නැහැ. සෞන්දර්ය කැමති කෙනාට බයෝ ග්‍රීන් ලවර්ස් වට කැමති වෙනවා. නමුත් ওই දෙකම නෙවෙයි භාවනාව කියන්නේ. භාවනා කියන්නේ ඒ වාසිය අරගෙන තමයි අරමුණේ සතිය පිහිටීම කොහොමද හේතු සාධක වෙන්නේ. එච්චරයි අපි බලන්නේ නැතුව පරිසරෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේදී වායු ධාරාව අක්‍රමවත්ව කැඩි කැඩි වරින් වර වෙනස් වෙමින් යති ඇතිවන දැනීම සෑම දෙයක් ක්‍රියාවක් අපට අවශ්‍ය විදියට හැම විටම එකම අන්දමට නොසිදුවන බවත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට සාක්ෂිය කියන දැනුමය ඇතිවීම පැවතීම සහ වෙනස් වීම බවය ඒ උදත්ත ඥානයේ උදය වැය ඥාන ආදී විපස්සනා ඥාන වශයෙන් එවිට නම් කර දැනගත යුතුයමද චිත්තය හා චෛතසිකයන්හි ස්වභාවය එක්වෙන් වටහා ගැනීමට චිත්ත චෛතසික රූප නිබ්බාන ආදී වශයෙන් විස්තර කරන අභිධර්මයේ මූලික දැනුමක් ලබා ගැනීමෙන් පහසුවක් වේද. යම් කිසි කුසලයක් හෝ අකුසලයක් කල විට ditthi viprikta ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසලසිත හෝ එහි අකුසලයට ditthi සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත අකුසලසිත වශයෙන් දැනගැනීමෙන් විපස්සනා කිරීමේදී වඩා හොඳින් චිත්තචෛතසික හඳුනාගත හැකිද භාවනාවට අත්වලක් වේද ත්‍රිපිටකයට අයත් අභිධර්මයේ සර්වඥන් වහන්සේ නොදෙසූ කොටසක් බව ඇතම් ගිහි ගතුන් සහ ස්වාමින් වහන්සේලා වාද කරති වහන්සේගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි. ඔබගේ පළවෙනි එක කියන්නේ තියෙනවද ආනපන හති කැටි කැටි යන එක කාටුන් චිත්‍රපටිය ස්ලෝ මෝෂන් දාලා බලන්න. ඒක එක ස්පීඩ් එකක් තියෙනවා ස්පීඩ් එකට ගියාම ඇනිමේෂන් එනවා. ඒක නැත්තම් මේවා මෙහෙම මෙහෙම මෙහෙම වෙනවා මිසක් කතාව නැති වෙනවා. ඒ ස්පීඩ් එකේ විතරයි රස විඳින්න පුළුවන් කතාව. වේගය වැඩි වුණත් විඳින්න බෑ, අඩු වුණත් විඳින්න බෑ. ප්‍රොජෙක්ට් එක රන් කරන්නේ එකම RPM එකට. එතකොට කතාවක් යනවා. ඒක කැජුවලි මිනිස්සු හැදෙනවා. නමුත් ඒක ස්ලෝ මෝෂන් දාපු ගමන් මේක කැටි කැටි යනවා. ඒ වගේ තමයි මේ ටයිම් ඩයිමන්ෂන් එක අපි සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ. ඕක එහෙම කරන එක තමයි සතියෙන් කරන්නේ. කරපු ගමන් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කිය ගමන් හැම එකක්ම කාටුන් චිත්‍රයක් වගේ තමයි පේන්නේ. ඒක භාවනාවක් නෑ. ඕක නිකන් පටලවා ගන්න යන්න එපා අභිධර්මයත් එක්ක. ඒක ඕනේ කාටුන් චිත්‍රය ස්ලෝ මෝෂන් දාලා බලන්න ඒකම තමයි මේක වෙන්නේ. ඊට ඊට පස්සේ ඒක දැකීම උද්‍යප්පේ ඥානෙද ඒක දැකීම මොනසේ දෝෂයක්ද කියන එක බුදුහාමුදුර එකක් කියාවේ දේවදත්ත තව එකක් කියාවේ. ඒක ෆිසික්ස්. එතන තියෙන්නේ ෆිසික්ස්. බුදුජානක කියන එකම තියා බලන් හිටපම බලන් හිටපම ඒ සමීප වෙනකොට ඈත් වෙනකොට ඒ පෙන්වන දර්ශන වෙනස් වෙනවා. අනිත් එක දෙවෙනි කොටසට ගත්තොත් කිසියම් භාවනාවක් නොකර අභිධර්මයෙන් ඔය ඔක්කොම දැනගන්න පුළුවන්. නමුත් මනුස්සයර කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔක්කොම ගලපන්න පුළුවන් මේ සසංකාරිකයි අසංකාරිකයි කලුලැලක් කරන ඔක්කොම ඇඳයි. මිනිහගේ තක తీරුකොන්න මුකුත් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි කොච්චර අභිධර්මයේ කරගත්තා. ඉගෙන ගන්න හරි මේකට සම්බන්ධ කිරීම ඊටදී හාත්පසින් වෙනස්. මොකට වඩා ආයුධත් එක පොරබදනවා. ආයුධ තිබෙන පඩියට වදුවක් වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය ආයුධය අරගෙන අවශ්‍ය වැඩගෙන හැටියෙන් තමයි වඩුවක් අවුල් කියලා ඒ නිසා අපි ධර්ම කියන්නේ නරකක්වත් හොඳක්වත් නෙවෙයි ප්‍රයෝජන සලකන හැටි දන්නේ නැත්නම් වැඩ ගන්න හැටි ඒ ඒ දේ හැමදේම බරක් ඒක මහා කරදරයක් අස්ථානේ වැවෙන හැම එකක්ම කරකොලයක් කියලා අපිට කුසලම උගන්වනවා ඒ නිසා කිසිම අභිධර්ම නොදැනගත්ත නිවන් දකින්න බැරිකමකුත් නැහැ අභිධර්ම ඉගෙන ගත්තත් වටහා ගැනීම වැඩි වීමක් සහ කාටද කියලා දීමේ හැකියාවකුත් එනවා ඒත් ඒක අත්‍යවශ්‍යත් නැහැ ඒක නිසා ඒක මගේ විදිහට බලනකොට secondary data analysis එකක් තියෙනවා අභිධර්මයේ. මූලික සැකිල්ල ගත්තට පස්සේ ඒක ඔක්කොම කොලේ කරගෙන ඇනලයිස් කරලා බලපුවම පුදුමාකාර මේට්‍රික්ස් එකක් පෙන්වෙනවා. නමුත් නිවන් ලබයිද කියලා නම් ෂුවර් එකක් නැහැ. ඕන තරම් ඒව කල්පගෙන හරියට කියනකොට මේක මේක කියලා කියකි. නමුත් ආනාපානේ දවසක්වත් කරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම අත්දැකීමක් නැහැ නිසා මේ දෙක දෙකක් මට ඒ කනනේ මම ගිහම හම්බෙන්නේ පන්දි ස්වාමීන් වහන්සේ ගුරු මෙහිටපු චත්ත සංගායනාවේ ඕසාන පරීක්ෂණය කරපු අන්තිම දක්ෂ අභිධර්මයේ අටුවාව ත්‍රිපිටකය දන්න කෙනෙක්. ඒත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක නෙවෙයි ඒක හොඳයි තමයි අර දකින්න දේ කොමියුනිකේට් කරන්න භාවනා නොකර ඒකෙන් විතරක් වටිනාකමක් නැහැ. භාවනා කරන කෙනත් ඔය පටලවා ගත්තොත් ඒත් අවුල් වෙනවා ඒ නිසා අභිධර්ම තිබුණා කියලා හොඳක් හෝ නරකක් නෑ ප්‍රධානම දේ අත්දැකීම අත්දැකීමට මේවා සම්බන්ධ කරගන්න හැටි ඒක නිසා ඒ පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සද්දීය සිද්ධා කියලා යමක් උරගා බැලීමේ ක්‍රම තුනක් අපේ ශාසනයේ තියෙනවා වෙරිෆයි කරන පච්චක්ක සිද්ධා කියලා කියන තමන්ගේ අස්පන අපිට පේන දේ ඊට පස්සේ අනුමාන සිද්ධා කියන්නේ ඒකට බුදුහාමතුරු මොකද කියලා තියෙන්නේ යේසුස් වහන්සේ මොකද කියලා තියෙන්නේ අභිනායකතුමා මොකද කියලා තියෙන්නේ කියලා ඒ අනුමාන කරන්න පුළුවන් ඒකෙමුත් අපිට දැනගත හැකි මට ඉස්සලා කට්ටියත් පස්සේ කට්ටියත් මෙහෙම මේක විග්‍රහ කරලා තියෙනවා කිව්වහම අපිට තේරෙනවා සමහරක් ඒවා තියෙන බුදුරජාණන්සේ කියලා තියෙනවා මට තේරෙන්නේ මේ ටික නම් දෙට මේ ටික තේරෙන්නේ ඒක තමයි ශ්‍රද්ධාවෙන් තමයි බාර ගන්න පුළුවන් මේ මරණන් පස්සේ ඊගාවාත්මයක් තියනවාද දිවි ලෝකයක් තියනවාද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම අත්දකලා නැහැ. බුදුහාමුදුරුවෝ කියන එක පිළිගැනීමයි කියලා නැහැ. දැන් කියන ඒ ටික දැනට සද්ධාව සද්දීය සිද්ධාවට තියපන්. කොට පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා හරියනකොට මේ ටික බාර ගන්න පුළුවන්. බාර ගත්තා නැහැ කියලා ලොකු වෙනසක් අවබෝධයට වැඩක්වත් නැහැ. ඒ නිසා මේ අනුමාන සිද්ධාර තමයි අභිධර්ම වැටෙන්නේ. භාවනාවේ මේ පච්චක සිද්ධාවට ඒ තිබුණත් අපිට සම්පූර්ණ චිත්‍රය බෙදෙන්න සෑහෙන කොටසක් සද්දීය සිද්ධාට දාලා තමයි චිත්‍රය සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා භාවනා කරන එක නා අනුමාන සිද්ධාව තියාගන්නවා තිබිය යුතු තැන මුල්සන දෙන්නේ. ඒක කියනවා පුටින් ද කෝස් බිෆෝර් ද කාට් කියලා. අස්සය ඉස්සරහට කරත් පිටපස්ස දැම්මොත් ගමනක් තියෙනවා. කරත් ඉස්සරහට දාලා අස්සය පස්සට දැම්මොත් කාට් බිෆෝර් ද හෝස් කිව්වොත් අස්සයට රිවර් ගියර්ස් එක දාලා නෙමෙයි දෙයන්නාන්සේ මවලා තියෙන්නේ. උ ෆෝවර්ඩ් ගියර් එකේ විතරයි ඉන්නේ. එතකොට වාහනේ අප්සෙට් කරනවා. ඒක නිසා අපි ධර්ම පිළිබඳව ඒකේ ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්න. ඒ වෙනත් එක නරකයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. නැතුව බෑ කියලා ගන්නත් එපා. නමුත් ප්‍රත්‍යක්ෂ විස්තර කිරීම සඳහා අපිට ව්‍යාකරණයක් අභිධර්මයක් අවශ්‍ය වෙනවා. ඔය මේ ඊටු ටිකට ඒ ඒ විශේෂඥාන් නැතුව අපිට කතා කරගන්න පුළුවන් නම් short to the point short and sweet මම හිතනවා බාධාවක් නැති කරන්න පුළුවන් කියලා. ගරුසාවින් වහන්සේ සක්කාය දිට්ඨිය පිට දැමීම පිණිස වරහන් ඇතුලේ සත්ව පුජ්‍යල භාවය නාම රූප විදර්ශනා කරන්නේ කෙසේද කරුණාවෙන් මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් කරලා දෙන්න මෙන්න ඉල්ලා සිටිමි සර්වන් සරණයි මේ පහුගිය දවස්වල කියපු බණ ටික අහන්නේ ඒකට ඒක තේරෙයි ඒක තමයි උත්තරලා විස්තර